අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වෙලාවෙ ඉඳලා තියෙන විදිහට නැත්තම් කාලස්ථාන විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පරිදි මල්ලිකා ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ සතිವಾರයේ ආරම්භ කළ දින විදිහට. අතර ස්වාමීන් වහන්සේ අපිට ඉංග්‍රීසි ප්‍රශ්න දෙකකුත් භාවනා පිළිබඳ සිංහල ප්‍රශ්න කලකුත් ධර්ම කාරණා පිළිබඳ ප්‍රශ්න තුනකුත් ලැබී තියෙනවා. ඉංග්‍රීසි පාඩම දෙකෙන් එකක් කාරණා පිළිබඳ ගරු ස්වාමී වහන්සේ yesterday you talked about quantum particles and Shakti, changing quantum to Shakti and Shakti to quantum. How does this relate to Shunyata emptiness? In Shunyata also, is Shunyata also mind a constraint and not as May you be there and happy. May you pay your peace Uh, this is somewhat uh, between the Rupa and Arupa. Mm. That is well recognized and well defined even before the Buddha. And then when it becomes Arupa, it's sometimes called subtle matter or immaterial, uh, no matter kind of thing. So how that happens, and then, then from the subtle matter to further away. So these things were mystics. Therefore, no one was ready to accept it. But after the quantum discovery, this mystics became scientific. And therefore, some people went further into the mind science, what you call it, new coining of the word. The mind sometimes work in a mystical way, sometimes in a scientific way. So the quantum physics opened the door for the neuroscientists as well as physicists to go into the mystics, go into the East. They are only East, earlier well known, even in the East, it was well known the immaterial can shift into the material and material can shift into, dissolved into material. Well, it is accepted without any hysteria, without any uh, mm, allergic reaction. But now, uh, but in the scientific world, it was a completely mystic and they were not ready. But with the uh, quantum physics, they are nearing now. Still they are not believing. They are nearing to accept from the matter to energy, energy to matter, or particles, action to the wave action. So this is somewhat helpful for the yogis or serious people to understand how the Buddha explained karmaloka, Rupaloka, Arupaloka, and that was always already well mapped even before the Buddha's time. And Arupa Lokatu, Manopubbangama Dhamma, everything is nothing but mind-made. Mind is the precursor. Mind is the forerunner. And if the mind needs, mind wish, or if the consciousness uh, interact, energy collapse into matter. And matter collapse into, dissolve into energy, that kind of thing. And the mind is the important thing. Mind is a primordial thing. According to the mind only, either it appear like a particle or a wave. Changing from particle to wave, it's a, near the interaction with the consciousness. So that is the point where we have the triangle, the mystic part or scientific part and the religious part. So still we are to individual, individually each one of us to understand whether we are chasing behind materiality, the materialistic world or, or physical world. We have completely lost. We have completely forgotten about our ethical values. We have completely forgotten about our future generation. We have completely forgotten about the global warming. We have completely forgotten about the, the deform, the pollution of the earth, still you are going to mind, the materiality. Buddha says that is not the important. Important thing is the mind. Mind is the one deciding. So everyone says, no, no, mind can be happy if the materiality is there. Mind can be happy if the luxury is there. Mind can be happy if the, all the desirable things are there. That nonsense. That nonsense you have to rethink. If the mind is calm and quiet, world is peaceful. If the world is disturbed, it is nothing but due to your bloody mind. That's it. If you feel world is unfair, at that moment your mind is unfair. If you are at peace, world is at peace. So take the mind first. And during the time of the Buddha, the Nigantanatha Putta, the Mahavira, has a very deep, profound philosophy. But he told materiality is first. Kaya Danda, Vachi Danda, Mano Danda. Kaya Danda is the first. Buddha says, no, Mano Gopangavadhamma. Still the Buddhist fail to understand. That's why we are chasing behind this materialistic world. It, eh, it has its own value. But you have to understand, mind is the first purify the mind, and then the world is at your fingertip. So understand that the matter and energy decision is it's a completely electric, completely accidental or impromptu. It depends on your consciousness. So therefore, mind your own business. Be mindful. Then world unfold in the way you like it. Otherwise, world will interpret everything as far as you believe this materialistic world. So there, I, am I have not given the complete answer. I can't. But one, has, someone has to think about how, how much hours within a day we sacrifice for materialistic gain and how much we sacrifice for the spiritual. In this retreat, when you go back home, when you go back home, what about your family members? When you go back home and see what are the non-Buddhists are doing? When you go back home, see what are the animals are doing? What are the devils are doing? What are the uh, hellish creatures are doing? So understanding that only fear arises. The, we, we with this much of information, this much of uh, practical experience, still we find our mind is chasing still uh, behind the materiality, the measurable, three-dimensional matter. And if the mind says it is nothing, it is mere sunyata or it is mere nihilistic, nothing there. So how is that change is going to take place? It's a, it's a lifelong threat it's a lifelong experiment. Do it up to the point you understand so much so you are released. Um, the second question is that it's not related to meditation itself, but I'll explain the last one. Most venerable, uh, if you would kindly share your uh, experience, long-term experience in meditation, it would be an excellent inspiration to others, especially to the yogis may you experience in this very life. Just read the life uh, story of the Buddha, that's the best. Rather than Namijiv Hamdru, then you will be best inspired. සිංහල ප්‍රශ්නෙක ගරු ස්වාමීන් වහන්සේ දින තුනකට පෙර මාකට සතියේ ඉඳා හොඳින් පිළිගා තිබුණා. තිබුණ අවස්ථාවකදී විශ්ව නාටකයක වදින තැනි එය මැදදී නාට්‍ය ආරම්භන තැනින් තාක්ෂණයේදී ආස්වාස්ය ආරම්භ වී මාර්ගයේ පිටවන තැනින් ඉතා හොඳින් දැනෙන්නට විය. මෙසේ අතිමත්ව සිටි අවස්ථාවකදී කිරීමට තිබු වැඩක් සම්බන්ධව හිතකිය නිසා ආනාපානෙ හිත වෙනස් වූ බව තේරුම් ගියේ. ඒ වේලාවෙම නැත් ආනාපානෙ ඉතා මහත්යෙන් පැමිණීමට හැකි විය. මෙසේ ආනාපානෙ හිත රැඳී තිබෙන විට කලින් සිටියට ආ වැඩේ නැවත මතක් වී බව තේරුණා. එවිට මා ආනාපානයේ සිටිනා බව මෙනෙහි කරගෙන සිටිවිදට එන්නට ඉඩ දුනි. දැන් ආනාපානයේ හරියට බැක්ග්‍රවුන්ඩ් එකේ යනවා වගේ මට තේරෙන්නේ. මේ අවස්ථාවේදී ප්‍රධාන සිටිවිල්ල වූයේ කිලිම නැති නැනේ සැලසුම් කිලිම විය. ආනාපානය නොවේ. නමුත් ඕනෑම වෙලාවක ආනාපානයට පහසුට යාමට නැවත ප්‍රධාන කරගත් සිටිවිල්ලට ඒමට ක්‍රමෙන් පුරුදු වුණ නිසා මට කල්පනා වූයේ ආනාපානයේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන බව තේරෙයි. කිරීමට ඇති වැඩේ සැලසුම් කර ඉවර වූ පසු ආනාපානයට නිනායාසයෙන් ප්‍රධාන සිද්ධියක බවට පත් වුනි. මේ ශක්තිය ඊළඟ දින දෙක තුලම නොදුටුවේ දැන් සිතිවිලා කාමිත ඒ කාර්ය වීමට හැකු සිතිවිලි නිසා. ආනාපානයේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සමානව වෙන සිතිවිල්ලක ඉදිරියට ඒ මන්ත්‍රී යෙදී සිට නැවත ආනාපානයේ යාම සතිමත් සිටීමට බාධාවක් නැතයි මගේ හැඟීම වේ. මේ සම්බන්ධයෙන් වහන්සේගෙන් කර්මස්ථාන බලාපොරොත්තු වෙමි. වහන්සේට නිරෝගී සම්පත් සැලසා ලැබේවා. ඒ කියන්නේ සතිය කරදරයක් නැති වෙලාවේ වඩාගත් සතිය ඇත්තටම වැඩ කරනවද නැද්ද නැත්නම් ඒකේ ප්‍රායෝගික වටිනාකමක් තියනවද කියලා තියෙන්නේ කරදරයක් ආපු වෙලාවට. ඒ නිසා සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා කවදා හෝ අපි වඩන ලද සතිය අසාධ්‍ය ලෙඩක් ආපු දවසකට තේරෙයි කියලා වටනකම්. එදාට වෙන මොකක්වත්ම ළඟ නෑ සත්‍ය විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් අසාධ්‍ය ලෙඩ වෙනකන් අපි කියනවා සත්‍ය වඩන වෙලා නෑ කියලා. නමුත් හොඳටම සත්‍ය තේරෙන්නේ අසාධ්‍ය ලෙඩක් ආපු වෙලාවක තමයි තේරෙනවා කොයි දේ ආවත් අනිත් ඔක්කොම જાති අපට ඇල්ල යනවා. සීලුම දේ. නමුත් සතිය එන්නේ එන්නේ එන්නේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒක මේ ලෙඩ එන්න කියලා කරන එක නෙමෙයි. ලෙඩ එනවා. අපි කොහොමවත් අසන්න වෙනවා. ආයි කියහන්න දෙයක් නැහැ. අන්නේ අසන්න වෙච්චලා මේක තියෙනවා. ඉතින් මේ පොඩි පොඩි අසන්න වීම එනකොට තමයි අපි උත්සාහ කරලා බලන්න තියෙන්නේ. ඔය කොච්චර හිතට කරන්න තියෙන වැඩ ආවත් කරපු වැඩ ගැන සතුට කනගාටු ආවත් සතිය හෝ ආනාපානි කවදාකවත් අපි අතල්ලා යන්නේ නැහැ. අර කලබලාශය පොඩ්ඩක් ආනපාන තියෙනවද කියලා පොඩ්ඩක් බලනවා නම් මේ සතිය තියෙනවද කියලා බැලුවොත් ඒ දෙන්න කවදාකවත් අපි අතහැරලා ගියේ නෑ. අපේ තියෙන ජඩකමට අර හිත කරණ තියෙන වැඩේ නිසා අමතකුණයි කියලා හිතනවා. සතිය නැතුණයි කියලා හිතනවා. ආනපානිය නැතුණයි කියලා හිතනවා. ඒ දෙන්නට වඩලනද සතිය ඇති මිනිසෙකුට ආනපාන සතිය නැති චිත්තක්ෂණයක්වත් නැහැ ජීවිතේ. ඒ නිසා එයාට තියෙන්න ඕනේ තැන කියලා කියන්නේ. අකම කලමන්න බා. එයාට සතියට අවශ්‍ය කරන මේ නම්බුව මේ මොන කවුරු ආවත් තන කියලා කියන්නේ. ඒකලෙල බලන්න වරින් මර මේ මේ අම්ම මැරිලා ඉන්න ඇත්ත. මම සතිය නැතිලා තියෙනවා කියන්නේ. මොන කලබල කරන්නේ වුණා කියලා හුස්ම ගන්නක පොඩ්ඩක් පස්සට දාන්න පුළුවන් ද කියලා. මට පොල් ගන්න තියෙනවා තාචුට්ටි කියලා පොඩ්ඩක් දැවුස්ම ගන්නක නතර කරලා නාන කොටවත් බිම තියන්න බෑ. ඒ නිසා ඒ අනිවාර්යයෙන්ම ඉන්නේ වැදගත් දෙන්නට වැදගත් තැන තියන්න අර ඕන දිනුට එන්න කියලා. ඒගොල්ල මේ වරුවට හියට ආපු කට්ටිය. මේක නිතරම ඉන්න කට්ටිය. අපි මේ වරුවේ හියට ආපු මනුස්සයන් නිසා මේක අමතක කරනවා නම් ඒ ඒ ජඩකමට තමයි අපිට මේ සංසාරයෙන් දුක් ලැබෙලා තියෙන්නේ. මොනම දුකක් නැහැ. මොනම කරදරයක්වත් නැහැ සතිය ඉක්මවලා යන එක. අපි අර වරදොල තේරුම් ගන්න එකේ වැරද්ද තියෙන සතිය ඉක්මවල වෙන්න ඇති කියලා. ඉක්මවන්න බෑ. කොහොම ඉක්මවන්නේ? ඒ නිසා හුන්ට හුන්ටට තේරෙන්නේ හුන්ටටම හුස්ම ගන්න බැරි යාගේ ප්‍රශ්නයක් ආපු වෙලාවක එහෙම නැත්නම් මම කියන්නේ මගේ වචන කියන හුද්දටම රාග නැගලා තියෙනවා. රාගේ කාදා 100ක් යන්න බෑ. මම දැන් ඉන්නේ රාගෙන් කියන දැනීමට ඉඩ තියලා රාග නැගෙන්නේ. ඊටු සිහි ඉඩක් තියෙන දැන් මම ඉන්නේ රාගෙන් කියලා දැනගන්න. හුද්දටම නැගලා 99ට නැගලායි කියලා කියනකොට තද වෙලා කේද්ද ගිහින් 100කට නැගෙන්න බෑ. සතියට ඉඩ තියෙනවා. සතිය දැනගන්න මට ඉන්නේ කේද්ද ගිහිල්ලා කියලා. ඉතින් ඇත්තට මේ වෙලාවේ ආනාපාන දැනගන්නට වැඩි උත්තටම කේන්ති කියලා ඉන්න බෑ මට ඉන්න උත්තටම කේන්ති කියලා කියලා දාන්න සතිය සක්විති සක්විති සතියක් තියෙන්නේ අපිට මේ වෙලාවේ මේ කේන්ති කියන නිසා සතිය අඩුකුලේ සතියක් වෙන නෑ අඩුකුලේ කියලා අසරණිය මට ලන්නේ මේ ලෝකේ වසලයා ඌගේ අඩුකුලයක් වෙන්නේ නෑ කේන්ති කොච්චර නැග්ගත් බය කොච්චර නැග්ගත් සතිය රාග කොච්චර නැග්ගත් සතිය යටපත් කරන්න බෑ. මතු වෙනවමයි. අන්නේ පුද්දක් මතක තියාගන්න. ඒක හොඳට බලන්ද ඒට අසීමිතව රාගෙ නැගපෙලා අසීමිතව ද්වේෂ නැගපෙලා අසීමිත බයක් නැවෙලා අසීමිත වෙන කල්පයක් ආපෙලා මේ සතිය මාව අමතක කරලා ගිහලාද කියලා. විචිතුවම් මෙන් පිටු නොපාවිති. විචිතුම කදා තපේ දයා බලන්නේ නේ කාදා පිටුපාන්නේ. පණ තියෙනවන් තමයි පිටුපාන්නේ. ඉත මොකද ඒකදී? මිතුරුතුමෝ දුක සත්‍ය දෙකේ ඉමදෙසේ. පවති. මිතුරුතුමෝ දුක සත්‍ය දෙකේම පවති. පිටිසිතුවම් මෙන් පිටු මෙන් පිටු නොපාවිති. සතිය තමයි එකම කල්යාණ මිත්‍රය. කදාකත් අපි දිහාට හරවගත්තොත් අනිත් පැත්ත හැරෙන්නේ නැහැ. අනිත් කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ කොච්චර જાති කිව්වත් සේරම තමන්ගේ ආත්මය ගැන හොයනවා මිසක් සත්‍ය ගැන හොයන්නේ මේ මං ගැන හොයන්න බලන්නේ සතිය එහෙම එකක් නෑ ඒ නිසා කියවන පළවෙනි පිටු දෙක ඥානපෝටි කාමරංගේ පොතේ ඒ සංකේතනම සත්‍ය ගැන විශ්වාසය තිබ්බොත් සතිය කවදාකවත් විශ්වාසය කරන්නේ නෑ අනික හැම චෛතසිකයක්ම විශ්වාසය කරනවා සතිය කඩනවා මේ සීලේ ශ්‍රද්ධාව කඩනවා වීරිය කරනවා සමාධිය කරනවා ප්‍රඥාව කඩනවා සතිය විතරක් කඩාවත් නැහැ ක්‍රෙඩිබල් අර එකක්වත් ඉස්සරහ උන්ට අපි හරි ආශය ශ්‍රද්ධාවට අපි හරි ආශය වීරියට අපි ආශය සමාධියට අපි හරි ආශය සතියට බොහොම කලර්ෆුල් මේ නළුවෝ කියලා තියෙනවා හැබැයි වැඩ පින්නුවාට පිඹුවාට බඩ ගිම්බට නැහැ හැඩ ඒවා ටික වෙලා ගියම අපි යනවා යන්නේ සතියේ අති අතින් පයින් වැඩ. විශ්ද්ධාවයි වීර්යයි සමාධිය ප්‍රඥාවයි යම්බෝයි. පුම්බගෙන එනවා. කිසි බහැදයක් නැහැ. සතියේ වගේ අඩහැරයක් නැහැ. දුන්නොත් වැඩේ හරි ලස්සනට මැදිහත් වෙලා වැඩේ කරන නිසා ඒ වගේ කරදරයක් ආපු වෙලාවේ සතිය උරගාන කරන එක තමයි මම කියන්නේ යෝනිසෝමනසිකාරය කියලා. ඉසහාට බැනගෙන අයියෝ මගේ සතිය කැඩුනෝ කියලා කෑ ගහනට වැඩිය. මෙල සතිය තියෙනස් කියලා බලන්න කවවම කවදාකවත් සතිය පිටුපාන්නේ නැහැ. අර ඉස්ලාම් එකන මගේ චරිතය මම අවුරුදු 40ක් අත්දැකපු එකක් මම කියන්නේ. කවදාකවත් සතිය ඉස්සර කරන යන වැඩකට කිසි කෙනෙක් බාධා කරන්නේත් නැහැ. අතුරු ආන්තරත් නැහැ. රෙඩ් කාපට් එක තමයි. වෙන්න මොකක් හරි ඉස්සර කරලා බලන්න අංජ බජල්. සද්ධා විශ්ව කරන යන වැඩ අවුලෙන් අවුල. පීඩි ඉස්සර කරන යන වැඩ අවුලෙන් අවුල. සමාධි ඉස්සර කරන යන වැඩ ප්‍රඥා ඉස්සර කරන යන වැඩ ඔක්කොම අවුල. සතිය ලීස්ට්‍රික්ෂනල් පාත්. ටිකට කියන්නේ කම්ෆර්ට් සෝන් එකේ ඉන්නේ. ඝර්ෂණයේ අඩුම පාර ටක් ගාලා කියලා දෙනවා අන්න මේකේ ඵලයක්. ඉතින් හේවර කරතිය පැනලා දෙන්නේ අnder පාට නැහැ. සෝබනයක් නැහැ. නමුත් ඒ ආමතක කරන්නේ නැතුව කලබලයකදී සතිය තියනවා කියලා පොඩ්ඩක් බලන පැත්ත අපි කරන්නේ. සතිය කතාවත් මුසුප්පු වෙන්නේ නැහැ. දුම්මන දුම්ම දුම්මන වෙන්නේ නැහැ. මුස්පීතු මොන දාන්නෙත් නැහැ. ඊතර විනා වෙලා ඉන්නවා ළඟ. ගර්තන ස්වාමීන් වහන්සේ අනුදී පරියන්කේ ගස්තිගේ ආනාපාන සති සමතහන සමගයි. විනාඩි 5ක් තුන ආනාපානයේ සමගද ක්‍රමේ නැති නැ ආනාපානයේ ක්‍රමේ නැති නැති ගන්න පුදීවිය මුල මුලදී දීප විතර කෙරෙවීම සහ දීර්ඝ හුස්ම ගැනීම සිටිවිය දීර්ඝ හුස්ම අවකාණු වහම සියෝ හුස්ම ප්‍රකට විය අගහරයේදී මා විසින් තනි පරිසරයක තනි ආලෝකයක් තුනි ආලෝකයක් වගේ දැනුනි පිරිසක් ඉන්න බව අපරකට විය සම්පූර්ණයෙන්ම කය අවදත්තදී කය අවදත්තදී කරදර නොදී තිබුණේ ඉතාම කුඩා වායු කැවිලි දෙලක් නාස්පුඩු අතර පසු කර නොපෙනී ගියේ සේ. මෙය දැනෙන නොදැනෙන තරම් සියුම් වූ අතර කිස් විදක් නොතබවා ගමන් කරන්නේ. මේ කොටතු අනුව මා කටයුතු පියවර පැහැදිලි කරන මේ නිසා කරුණාවෙන් ඉල්ලමි. දීර්ඝායස වේවා. මේ තත්ත්වයේදී කිසිම විනිශ්චය කළ යුතු නැහැ. සත්‍ය ආවනම් අපිට කළ යුතු සියලු විනිශ්චයන් පැත්තකට යනවා මේ පෙරෙනවා වැඩි. විනිශ්චය කරලා කරන හැම දෙයක්ම කක්කා. එච්චරයි කියන්නේ. චේතනාපූර්වක කරන හැම දෙයක්ම සබ්බේ සංඛාරා දුක්ඛා. වෙන දේ බලන්න සතියාවට පස්සේ මල පිපිගෙන එනකොට පුප්පන්න යන්න හොඳ නැහැ පුප්පනවා කියන්නේ මොකක්ද? පුප්පන ගැන පැතිකේන් කියනවා. පිපෙන මල පුප්පන්න යන්න එපා. මල පිපෙනවා. කොහොමද අපි අතින් අදින්න ඕනේ මල පිපෙන්නේ කියලා නෑ. ටිකට වෙන්න තියලා බලන්න විතර සතිය ගැන. නිසා සතියේදී කිසිම විනිශ්චයක් ගන්න ඕන කමක් නැහැ. ඒකල කියනවා ඒ නිසා කියනවා evenly suspended attention suspended decision. විනිශ්චය කරන්න උනොත් මමයා. විනිශ්චය කරන්න උනොත් මාන්නේ. විනිශ්චය කෙරුවොත් කරන්නේ තණ්හාවට. සතිය එහෙම නැගෙන අපි පෙන්දානවා. පිප්ලවට පස්සේ මේ එච්චරයි. ඒ වෙනම මොනවා. මම කළ යුතුයි මොකද්ද කියලා අහනවා. ඒ කියන්නේ පුප්පන්න හදනවා. මල් පුප්පන්නවා කියලා කියන්නේ පුප්පන්න බෑ. ඒක කිසි ලක්ෂණක් නෑ මාරක. පිපින දිහා බලහින් මේකට කියන්නේ තාවිෂම් කියලා කියනවා. ඒ චීනේ තිබුණු ක්‍රමයේ මේ ස්වභාව ගලණේ ඉදි කියලා පැත්තකට ඒක පස්සේ දුඟ දුණු කරාම හිතන්නේ මේ ජපානයට ගිහිල්ලා ජපානයේ තාවිෂම් සන්තෝෂම් බුද්ධිසම් කියන තුනම තියෙනවා. ස්වභාවික ගලණේ තියෙදෙන්නේ ගඟක් කරනකොට අත දාන්න එපා. කකුල දාන්නත් එපා ගන්න දිහා බලන්න. මලක් පිපෙන දිහා බලන්න. මිනිහෙක් මරන දිහා බලන්න. බබෙක් උපදින දිහා බලන්න. උඩට තටමන්න ඕනේ. අපි ධර්මයි කියලා වෙනකෝ එන්නේ නැහැ. අපිට එන්න කාට හරිවත් කම් වෙනවා අපිට මේ තම්බිට අමාරුනවා ආච්චිට ළමයි හම්බ වෙනවා. ඒකනේ අපේ තියෙන. බැල්ලියන් බලන ළමයි හම්බ වෙනකොට කෝ පුළුන් ගෙනියනවා. කෝ බේසම් කෝ මොකක්වත් නැහැ. මේ නම් බැල්ජියම් ළමයි හම්බන මන්ද කරන්නේ මන්ද එහෙ දැකලා තියෙනවා. ඔය පඳුරක් ගන්නවා කේන්ද්‍රය ගන්නවා මන්ද කරිලියක් වදනවා. ඒකයි මම දිහා බලන හොඳට බැන්න මට පොයි බලන්න ඕනේ නැති මගුලක් බලන්න පළයි යනවා. උන්ට මේකට තමයි රුයි මම බලන්නේ ජී ජී ජී කාලා මට කිව්වා. මට තේරෙනවා ආම්සු කෙනෙකුට ගැලපෙනවා. ඒක බලන්න. මම ඒත් බලන්නේ තියා දහස් කුඩ කකුල් දෙක තියාගත්තා මේ. ලිය දෙබලක් උඩ බබා එළිය උඹලට ළමයි හම්බෙන්න මොන තැටමිල්ලක් අටවන ඒ ඒක ඒ දොස්තර නැත්තම් ළමයි කම්බුනොත් ඌ ළමයි කිතර ගණන් ගන්නෙත් නෑ දැන් ඒ වගේ මිනිහෙක් බටවල පස්සේ දොස්තර ලිව්ව නැත්තම් මැරෙලා නෑ කියලා මැරෙලා කියලා මත් නිසාතික නෑ චෞපති සිට මාතෙන් දක්ක දොස්තර සංකල්ප දොස්තර කිව්වොත් මැරෙන්නවත් ඕනේ කීප දෙනෙක් ගිහිලා දාලා තියෙන මොහොතේ ඊට උනගිටලා ගිහිල්ලා ඊට පස්සේ ඒකට දොස්තර අප්සෙට් ඒ නිසා අර මිනිස්සු කොහොම හරි කියන්නේ ඌ මරපන්. නැගිටිලා කියන්නේ යන්න දෙන්න එපා මොකද දොස්තරගේ ජොබ් එක යනවා. අද තියෙන හැම දෙයකම අත දාන වැඩ ස්වභාවික ගලණයට ඉඩ දුන්නා හරිම ලස්සනයි. වැද්දා කෙරුවේ එච්චරයි. වැද්දා උඩ බඩගිනිනකොට සතෙක් මරගත්ත කෑවා. ගල්ලෙන් නැතුව කවුරු හරි සතෙක් මරනවනේ ඌ තමල ගහ ගියා වෙන දෙනකට. එච්චරයි. ඒ නිසා ආනාපානෙට හොඳට හිත ගියා නම් මොකද්ද කරන්න ඕනේ කියලා අහන හිතවිල්ලම අයෝනිසමනිකාරය. මොකද සතිය ගියා නම් සතිය මේ natural unfolding කියන්නේ ස්වභාවික විකසිත වීමක් සිද්ධ වෙන්නේ. තීන්දුවක් ගන්න යන්න එපා. තීන්දුව ගන්න හිතන හිත තමයි මම අයනේ කියන්නේ. අපි ඒක අයින් කළා වෙන දේ වෙන්න අරින්න හැබැයි වෙන දේ එක මේකේ ප්‍රකාශ කිරීම හරහා ඒකට පන්නරයක් ලැබෙනවා. ස්වභාවය වෙන දේ මට මෙන්න මෙහෙමයි පෙනුනේ කියලා තව කෙනෙකුට කියමන හරහා ඒ ස්වභාවික දේ වාර්තාකරණය කියන අහිංසකත්වයේ අනිත් අහිංස කරන කියන්න පුළුවන් මේ වෙච්ච දෙයක්ද මේ කියන්නේ නැත්තම් මේ හිතපු දෙයක්ද වෙන්න ඕනේ කියලා හිතන දෙයක්ද කියලා අහගෙන ඉන්නකොට පේනවා. එනිසා වෙච්ච දෙයක් වෙච්ච විදියට වාර්තාකරණ එක තරම් සුන්දර දෙයක් මේ ලෝකෙ ඇත්තෙම නැහැ. ලස්සනට ඒක පොඩි ළමයි කරනවා. ඒ ළමයට වෙච්ච දේ ළමයි දිනනවා. මොකක්වත් නැහැ මේකට කහ දාන්නෙත් නැහැ උම්මලකට දාන්නෙත් නැහැ තිම්පරදු කරන්නෙත් නැහැ අපි යනවා ඊගා ප්‍රශ්න ගරු ස්වාමීන් වහන්සේ යෝග ගෝචර භූමියේ සතිය පැවැත්වීම එනම් අනිතර නාකාරයේ හෝ සම්මනේ ඉඳ පිළිපැදීමද නිතර නැතහොත් නිතර යන්නේ ගමනේ ඉතිපිසෝ ගාථා සුවක්ඛාතෝ සුපටිපන්නෝ ගාථා අර්ථයිත වගේ ඉතිරියෙන් සත්‍ය පිහිට වීමද මේ දෙකේ මරා මුද ක්‍රමේ මොකක්ද? දීගත කරලා බලන්න වැඩි වේලාවක් පවත් <coughs> පවත්න්න පුළුවන් තමයි හොඳේ. එක්ක ගාථා සජ්ජහායන කරනවා ඉතින් <coughs> ආශ්‍රව ප්‍රසවාස කරනවා ඉතින් සක්මන් කරනවා සතිය පිහිටීමේදී වැඩි වේලාවක් හිතේ පිටුමට අපේ මේ සතිය අඛණ්ඩ පැවැත්වීමනේ අපේ දෙවෙනි උත්සාහය වෙන්නේ සතිය පිටුවට පස්සේ වැඩි වේලාවක් පවත්වන්න හොඳ ගාථා සද්ධායන කරනවා කරන්නේ. වැඩි වේලාවක් පවත්වන්න ඕනේ කරන්නේ. හරියට ආනාශිකාග විහිිත ප්‍රත්‍යක්ෂ කියන සරල වැඩක් නෑ ඒක කරලා බලන්න. ඒක මගෙන් අහුවන ඒ ඒ චරිතයට මං කියන උත්තරේ ගලපෙන්නේ නෑ. දෙක කර බලන්න. ඒක ඒක පරිේශනයක්. හැම කෙනෙක්ම විශ්ින් කරලා බලන්න ඕනේ. ඒකට කොයි එක හරියයි කියන්නේ කියන්නත් බෑ. මේ සතිය වැඩි ටිකටගත්ත සතිය දිගට පැවැත්වීම සඳහා මොන ක්‍රමයේ සහ විදිය පාවිච්චි කරන්න ඕනද කියලා ඕනම කෙනෙකුට තමන්ගේ පරිශන කරලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ඉඩක් දීලා තියෙනවා සර්වඥාමාර්ගය. කිව්වට කමන්නේ තව කෙනෙකුට. හැබැයි කරලා බලන්න පුළුවන්කම තියෙද්දි තව කෙනෙක්ගෙන් අහනවා කිව්වහම ඒක මේ වත්ත බද්දට දීලා ඇත්තට දතනිය වුණා වගේ කරන්න පුළුවන් එක කරලා බලන්න. කරලා බලලා අපිට මුළු සභාවත් එක බෙදා ගන්න එදාට ලොකු අයියක් ලැබෙයි. ගෞතම ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී මූල පරිවර්තනයේ වරින් වර සතිය දිවිදී ඉදින්දා ජීවිතයේ සැලසුම් එක ගොස් නැවත මූල පරිවර්තනයේ විතර පැමිණේ. නැවත සතිය සැලීමක් නැති විදිහට පවත්වාගත හැකියි. එහෙත් මගේ ප්‍රශ්නේ නම් ඔබ වහන්සේ දේශනා නොකර ගමේ කුරුම්බා පොල් වෙන්න ඉඳ තිබෙන්නේ නැයි පැවසුවේ. මෙවැනි අවස්ථාවකද එනම් නැවත සත්‍ය මූල කර්මස්ථානයේ ආවත් අපයන් ගමනේ සමාවක් වේද. කාමික උපදේශපත මොහොතින් තේරුම් ගන්න. පමාවක් වෙනවා නමුත් ඒ පමාව දන්නවා අපි දැන්. ඒ නිසා අපි යන්නේ හරියටම ට්‍රැක් එක නෙවෙයි පොඩ්ඩක් හිට ගිහලා ආපහු පාට වෙලා ආය. ආයෙ මේ පැත්තට සයිඩ් එකට දානවා යනවා. ගෙදරට සැලසුම් කරනවා අනාගතේ සැලසුම් කරනවා ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගන්න ඊට පස්සේ බලන්න මේ කාගේ න්‍යාය පත්‍රයද මේක වෙන්නේ කියලා. මම මේ වාඩුනේ ගෙදරට සැලසුම් කරන්නද? නෑ. මම වාඩුනේ මේ අහිංසක සත්‍ය පාවිච්චි ගෙදරට සැලසුම් කරන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා පෙන්නලක් දෙනවා. එහෙම නැත්නම් වෙච්චයක් ගැන පශ්චාත්තාප වෙනවා. ඒක කරන්න තියෙන ගැන කුතුහලයක් පහන මේ ඔක්කොම කරන්නේ. බුක් කීපින් කරලා බලන්න, කවුන්ට් චෙක් කරලා බලන්න කාගේ වුණාට නෝ වෙන්නේ. ඒක එතනතන සාධාරණීකරණය කෙරුවට ඒ සාධාරණීකරණය හරහා මගේ හිත සුවල සැලසීමක් මට අත්ත කුසලයක් මට අර්ථ සිද්ධියක් වෙනවද එහෙම නැත්නම් අර මේක හලහප්පන්න ඕන නිසා මේ සතිය කියන සරල අහිංසකම හලහප්පන්න ඕන නිසා විවිධ ස්මාර්ට් ඔපිනියන් එනවා එහෙම නැත්නම් ගොඩ පෙරක දෝරකම් එනවා ඒව ඇවිල්ලා ගියාට පස්සේ කරන්න තියෙන හරිය කරලා ඉවරයි. ඒක තය කරන්න දෙයක් නෑ. නමුත් දැනගන්න කාගේ න්‍යාය පත්‍රද වෙන්නේ කියලා. එක්කෙකුට සතුට වෙන්න බෑ. වල එන එක වළක්වන්න බෑ. ඒක වෙනම කතාවක්. අඩු ගානේ දැනගන්න මම කාගේ කාට ගායනා කරන ගායකයෙක්ද? මගේ මගේ භූමිකාව මොකද්ද? මේ සිදුවෙන්නේ මට ඕන දෙයක්ද? එහෙම නැත්නම් මගේ හිතසුව පිණිසද? දීර්ඝ පරිශ්‍රමයෙන් තමයි කියන්නේ කද්දාවත් මට ඕන දෙ නෙවෙයි කද්දාවත් මගේ හිතසුව පිණිස නෙවෙයි. හැබැයි ඒක නිරීක්ෂණය කිරීම හරහා පමණයි මට ගැලවුමක් තියෙන්නේ. ඉතයි නාස්තිකර වැඩි ඒ ඒ ඒ හිතුවක්කාර වැඩේ දිහා බලාගෙන ඉන්න. ඒකල බලන්න මම මම මෙහෙමයි. භාවනා නොකරන කෙනෙක්. ඊමණචාම අවුරුදු 40 50ක් දෙල්ලා නේ බලනකොට මට මෙහෙම වුණානේ මෙහෙම වුණානේ කියලා. අපි මොනවා කියන්නේ? දැන් මම මේ භාවනා කරන ගමන් මම දන්නවා මේ හරකා යන්නේ <clears throat> නැත්නම් මේ බුදුහාමුදුරු කියන්නේ පිටුවයි කියලා. පණින්නේ කාටවත් <clears throat> පොඩක් කියලාවත් නෙවෙයි. පැදුරටත් මුඛය පයින්නවා. ඒක දැනගෙන කලබල වෙන්නේ නැතුව ඒක දැනගෙන බලන්න මේක බලන්න අකමැති තමයි අපි. මොකද අපි පශ්චාත්තාප වෙනුනේ, ඉච්ඡාබංගතටපත් වෙනුනේ හිතපු දේ නෙවෙයි වෙන්නේ. නමුත් උත්තරේ තියෙන්නේ මේක විතරයි. ඒ නිසා ඒක පශ්චාත්තාප නොවි විච්ඡ සිද්ධි ටික බුක් කීපින් නැත්නම් accounts keeping නැත්නම් පොත් බීම කරගෙන යන්න ඒකට විතර මනුෂ්‍ය අකමැති මොනම විශයක් නැහැ. එයාට ඕනේ මගේ හැකියාවල් මගේ පුළුවන්කාරකම් දක්ෂකම් පෙන්වන්න මිස ඒ සමාජයේ යථාර්ථය යථාර්ථය කියන්නේ බොහෝ විට නොහැකියාවල් නැත්නම් අදක්ෂතා සහ යථාර්ථය දකින්න කැමති නැති නිසා අපි මේ ලස්සන ලස්සන දේවල් දිගේ හොයන ගියාට සත්‍යයට යන්නේ නැහැ. නිසා ඒක ඊතර දේවල් සැලසුම් කරනවා කියන එක වළක්වන්න යන්නත් වළක්වන්න කරන්න බෑ. නමුත් කරන බව, කෙරෙන බව නිරීක්ෂණය කරන්න නොපැකිල. ඒක පශ්චාත්තාප නොවි. එතකොට තමයි අපිට ප්‍රශ්නක් අහන්න පුළුවන් මේ කාගේ න්‍යායපත්‍යද කෙරෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේට බෑ අතීතය හැරලා බැලුවොත් සතුට වෙයි. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපාන පච්චිතං සමාධිස්ස පරිපන්තෝ කිය එන්සාලියල තියෙන අතීතයට යමක් ගියොත් වික්ෂෝපයයි සමාධියට බාධාවක්මයි. අනාගත ප්‍රතිකංකරණ චිත්ත විකම්පිත සමාධිස පරිපන්තෝ අනාගතයේ සසන් කෙරුවොත් තිගස්ම විකම්පනිය සමාධිය කෙරෙනවා ඉතින් අපි අර වික්ෂෝපේටයි විකම්පණයටයි කැමති අර මධ්‍යස්ථ පික්ෂාට කැමති නැහැ ඒ නිසා හිත එහාට මෙහාට දුවන එක දිහා බලන්න කියන එක අපි යනවා ඊගා ප්‍රශ්නෙට ස්වාමීන් වහන්සේ ඊළඟදී දැන් අපි පස්තර අප වෙන එක නෙමෙයි නිකන් මට කෝල් එකක් දෙන්න තියෙනවා ඒක මතක් නෑ ආයෙත් ආවෙත් බැලුවා. එතකොට සතුප්පාදේකයකට උත්සාහ වෙන්නේ නැහැ චතුප්පදේ වෙන්නේ අපි පිටතනක ඉන්නකොට මතක් වෙලා ආපහු ගෙදර ගේන්නනේ. මෙතන එහෙම පටලවිල්ලක් නැහැ. තමන් දන්නවනේ මේ වැඩේ කරන්න ඕනේ කරලා ආපහු වෙනවයි කියන එක. ඒ නිසා මේක තියෙන අනාගත සැලසුමක් පිළිබඳ ප්ලෑනින් කතාවක්. සතුප්පාදේ කියලා කියන ඉලෙක්ට්‍රික් වැඩක්. අපි වැරදි තැනට ගිය ගමන් පාටම කියලා දෙනවා. මේ කොම්බෙන් දහස් භූමියේ කොචර භූමියේ නෙවෙයි කියලා නිකන් සීලවල දෙනවා. සීකඩවල දෙනවා. තමන් ඉන්නේ අනතුරුදායක තැනක vulnerable place එක කියලා කියලා දෙනවා. ඒ ඒ සතිය හිතලා ගන්න එකක් නෙවෙයි ඒක නිකන් impromptu වගේ එන එකක්. ඒක තමයි සතුප්පාද කියන්නේ. දන්දහ වික්‍රේ උප සතුප්පාදෝ කියලා දේවගමන් ගෝකල් භවනා කරපේකනට තේරෙනවා මොකද්ද six sense එකකින්. මම සතිය නෙවෙයි ඉන්නේ කියලා. ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ කියලා. ඒක හරි වටිනවා. ඒක නරක දෙයක් මතක් වෙන්නේ. නමුත් පිට පරෝපදේශ රහිතව Tamanට මතක් වෙනවා. ඒක තමයි මම කියන්නේ. ඒක වෙන කිසමෙන්නත් සතුටානේ නෑව. ඒ විදිහට හැම මාසෙක විතර. ඒකෙන් ළඟේ මොකෙකුත් නැහැ. තාම සන්තමයි තාම හරි ඒක ඒක අහපු නිසා උනානම් වැරද්දක් අඩුවෙම වෙන තැන තමයි. නමුත් ඒ ටෙලිෆෝන් කෝල් එක මොකද්ද කියන එක වෙනම පරීක්ෂණයක් කරලා බලන්න මේ සතිය කඩාගෙන ගිහිල්ලා කරන තරම් ටෙලිෆෝන් කෝල් එක මාරයටද වෙයි. අනිවාර්යයෙන්ම මාරයට වෙන්න ඕන කෙනෙකුට කියන්න කතා කරලා ඉවරලා මම වැඩ කරගෙන ඉන්නකොට මට කෝල් කරන්නත් එපා මගේ කෝල් ගන්නත් එපා ඒකට නෝ කෝල් කියලා જાතියෙත් විල කන්න පුළුවන් තරම් හැබැයි නෝ කෝල් කියලා අපි වැරදිනේ නෝ නෝල් කියලා එක ලියන්නේ නෝ කෝල් කියලා අපි කියන්නේ අපිට ඥානানন্দ සාංශ කියනවා අපි හිටියන ඉස්සන්නවනේ අවුරුද්දක් ලියුම් කඩන්න නේතුව. ඒකවල තිබුණේ නැහැ ටෙලිෆෝන්. ඉතින් අපි ඔක්කොම නිශ්චය ගත්තා අපේ ලියුම් පැත්තක එක්ක තියන්න. එහෙම නැත්නම් ආවුරුද්ද කහමුරු කඩලා කියන්න. ඒ හැමෝම භාවනා කරනවා ලියුම් ලියන්නේ නැහැ කියලා. ඉතින් ඒක යනකොට සමහර ආම්තුක එහෙම කොහොමද කරන්නේ? අපේ ලියුම් කාටවත් කඩන්න දෙන්න බෑ කියලා. ඉතින් අපි කිව්වා නෑ නෑ ඔය කැමති නම් යාම්තු කෙනෙක් කඩයි. නැත්නම් ලියුම් ටික තියෙයි. ගිහි කියතල් නැවිල තියෙන උඹලා. අවුරුද්දක් හිටපල්ලයි කියලා. ඉතින් කීප දෙනෙකුට අවසර දුන්නා ලියුම් කඩන වැඩේට. ඥානන්ද සංස කියනවා අපි කොච්චර හැංගුණත් විශ්වවිද පීතලේ අපි හොයාගෙන ආවිලා විදිනවා වගේ තමයි කිව්වට ලියුම කියන එක. කොහේ ගියත් එද්දට හොයාගෙන ආවිලා අයිනෝ පපුවට. SMS එකක් ඒ වගේ. ටෙලිෆෝන් එකක් ඒ වගේ. බලකන්න බෑ. අපි කියනවා මේ මොනවාද මේ ෆැසිලිටි එකක් කියලා. එහෙම නැත්නම් මේ කොමියුනිකේෂන් ෆැසිලිටි කියලා නෑ අපිට දෙන්න ඕනේ වතේ. ඔයාගෙන ඇවිල්ලා පපුවට දමන විස විදපු ඊතල වගේ. දැන් කොච්චර ලොකු වටනකමක් දීලා තියෙන දේවල්. හරියට මේ ලෝකෙට එන්න ඉස්සෙල්ලා අපි අපොයින්ට්මන්ට් එක දාලා තිබ්බා. මේ නැරෙන් මේ ජීවිතේට එන්න ඉස්සෙල්ලා බොන බොරු තමයි පිස්සු විහට්ටෝ. මොයි මොනම පණිවිඩයක් ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඇත්ත කියනවනම් ටෙලිෆෝන් එක හොයාගන්න ඉස්සෙල්ලා ජීවිතේ හරිම සුන්දරයි. පවුලේ අතර හරිම සමගියක් තිබුණා. දැන් එහා කාමරේ ඉඳලා අක්කට නංගි කතා කරන්නේ ටෙලිෆෝන් එකේ. විනාශයි. ටෙලිෆෝන් නැති උගේ හරිම සුන්දරයි. ඒගොල්ලෝ මේ වාහනේ නැති උගේ හරිම සුන්දරයි. ගැමි නැතිය තිබුණා. පැස්ටෝරල් වදිගයි පැස්ටෝරල් මොකද්ද මේ අපි යමි පරිසරයේ ජීවත් වෙන්නේ මෙච්චරයි. අපි එකිනෙකා ට්‍රස් කරනවා මිසක් ෆෝන් එකක් ට්‍රස් කරන්නේ නැහැ, වාහනයක් ට්‍රස් කරන්නේ නැහැ, හදිසියක් වුණොත් බලගන්න. මේ ෆෝන් පිළිබඳ ඔය අන කතන්දර කතන්න එපා වෙන එකක් කරලාගෙන කතන්දර කතා. ගල්පේ සාකච්ඡා පිළිබඳව තවදුරටත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම පිණිස මගේ භාවනාවේ අධ්‍යක්ෂක වහන්සේට වාර්තා කිරීමට මෙදී මේ පැහැදිලි ඉති ආස්වාද ප්‍රාප්ත මුල කර්මස්ථානයේ සතිය පිළිබඳ දෙන සිටියේදී ආස්වාද ප්‍රාප්ත සංසිද්ධි උස්මරණ සම්පූර්ණයෙන්ම නැති ගියා. ඒ අවස්ථාවේ මම අවදීන් සිටියේ සතිය කිසිම අරමුණක නැති බව දැනගත්තා. ටික වේලාවකින් මට දැනුණා සතිය ඉතාම ශාප් වෙන අරමුණක් එන විට කැටි කරනවා වගේ ස්වභාවයක්. මට දැක්කා දැන්න විදියට ඒ ඉතේම කෙරෙන බව මට ඇඟී ගියේ. කකුලේ හද වේදනාවක් කීලාම ආවා. මගේ සතිය ක්‍රමයෙන් වේදනාවක් කියන කිසිවිල්ලට ගියා. මම ඒ අවස්ථාවේ දකුණු දකුණු දැනුනේ සතිය වේදනාව අරමුණේ හොඟ වෙලාවක් සිටිය බව. මේ සති බලයක්ද? ස්වාමීන් වහන්සේ සති බලය කරන දෙයක්ද? නැත්නම් සතිය මුදා ජීවුණාම කියන දෙයක්ද? මේ පහදා දෙන්න. වහන්සේට අවබෝධ අනුශාසන ඉතා ගෞරව පූර්වකව පිළිගන්නා අතර වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. මේක තමයි දීර්ඝ උත්තරයක් කියනවා නම් ඔය power of mindfulness කියන පොත අතර සත්‍ය බලය කියලා තිබුණාට ඒ පොතේ ඔය මාතෘකාව නම් ලියවිලා නැහැ. හැබැයි සත්‍ය පිළිබඳව හරිම ෂෝක් ඒ පොත අපිට පුළුවන් ඕනම කෙනෙකුට ඒ soft copy එක දෙන්න. එහෙම නැත්නම් hard copies කීපයකුත් තියලා යන්න පුළුවන් කියවන්නේ. සතිපලයේ කියලා කියන්නේ වචනාර්ථයෙන් සාර්ථක සංස්කෘතික විදිහට ප්‍රමාදේ නකම්පතිති සතිබලං. තමන් අතින් ප්‍රමාකුණා කියලා පශ්චාත්තාප නොවීම තමයි සතිබලය කියන්නේ. ඉතින් එහෙම කතාවක් මේකේ නැහැ. මේ කියලා තියෙන රචනය මේ වේදනාවක් ආවයි කියලා වචාත්තාප වෙච්ච ගතියක් හෝ නොවෙච්ච ගතියක් නෙවෙයි තියෙන වේදනාව වෙනවා දන්නවා. ඒක නිකන් ආනපන සතිය පැවැත්වුවා වගේ වේදනා සතිය පවත්ලා තියෙනවා. මේකේ සතිය දියුණුවක් වෙන්නවා. දියුණුව මොකද්ද? අරමුණු මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ. අරමුණ ඉන්නේ මේ හොඳ උදාසීන අරමුණක් පිටකින්ලා මේ වද දෙන අරමුණක් වෙන්න පුළුවන්. වේදනාවක් කියන්නේ දුක් වේදනාවක් වෙන්න පුළුවන් මෙතන. දුක් වේදනාවේ තිබුණත් සතියේට යොදවන මිසක් මට වෙලාවේ ආනපන කරගන්න බැරුව ආනපන කරගන්න ආනපන සතිය කරගන්න බැරිුණා කියන කතාවක් ලියවිලා නැහැ. ඒක නිසා මේ සත්‍ය විවිධාංගීකරණේ වීමක් වෙනවා. නමුත් සත්‍ය බලය කියලා කියන්නේ නම් අපි වෙනද වෙන පශ්චාත්තාප නැහැ. මේන් තින් ඉස් නොට් වරි කියලා හිතාගන්න මේක තමයි සත්‍ය බලය කියන්නේ. මොන දේ වුණත් වරි කරන්නේ නැහැ. මොන දෙයකින්වත් ස්ථිරහානියක් වෙන්නේ නැහැ. අපිට ආය ඔපචුනිටි එකක් එනවා. ඒ වෙලාවෙදී ඔබ දැනගෙන වැඩේ කරන්න. යෝනිසමංශකාරය. ওই වෙච්ච එකට ඉසాతකම් බඳගෙන ඇඬුවොත් ඊගාවට එන පිවිසුරු චිත්තක්ෂණයටවත් අපි විවෘත නැහැ. අර චිත්ත පරණ චිත්තක්ෂණේ කන්දොස් කිරියාව නිසා. අද තියෙන එකයි. ඇදීම වෙච්ච එකක් ගැන ආත ඉසాత බඳගෙන ඔහි පශ්චාත්තාප වෙවි ඉන්නවා. එනේන චිත්තක්ෂණේ කෙලසෙනවා. එනේන චිත්තක්ෂණේ හරි පිවිතුරුයි. පිවිතුරු වෙන්න නම් අර පරණ චිත්තක්ෂණේ කුණු කන්දල භවනිත්‍ය කියන નિરાයම උදේට දැනගෙන ඉන්න මේකට තමයි අපි මමයා කියලා කියන්නේ. මාන්නේ කියලා කියන්නේ. සුෂ්ණාව කියලා කියන ඉසල චිත්තක්ෂණයේ කියන කුණුගන්ධත්තාවයි. ඒකෙන් ඉහළ තියෙනවා මේ චිත්තක්ෂණයට. ඒ ඉන්නේ මාන තුන හරහා විතරයි. සංඥා සංඥාම් තණ්හා මාන දික්ඛ කියන තුන හරහා. එනිසා හොඳට බලන්න මේ චිත්තක්ෂණේ පශ්චාත්තාප වෙන්නේ කිසිම හේතුවක් නැහැ අප්‍රමාදික ඉන්න කෙනාට. අලුත්ම චිත්තක්ෂණේ නැවුම් චිත්තක්ෂණය. ඒකට වෙන්න බැරි පශ්චාත්තාප විනිමුත් හරිපුත්‍ර සාන්ති කියනවා පශ්චාත්තාපයේ පාපයක් කියලා හිතාගන්නේ කියලා. ඒ පශ්චාත්තාපයේ බැහැයක් අපේ තියෙන. ඒක තියෙනකන් අපි පෘථජන කියන උතුම් ගෞරව නාමය ලබනවා. පශ්චාත්තාප නොවී ඉන්න බෑ. එතුලිනා ඒක සෞත්තු වැඩි අප්පා මිනිහට අත්තා කවුත්තක් නැතුව වගේ පපුවක් නැතුව වගේ දරුවට එම්බි දරුවට කිවිසමක් කරනකොට අම්මට එම්බිසාවක් කඩ නැත්නම් අප්සෙට් වගේ නිකන්. අයිබෝම් කියලා හරි කියන්නේ. ඉතින් ඒක ලියලා ඉතින් අර අල්ලපු ගෙදර කියලා කියන බාට බබාට එම්බි කිවිසමක් ගාමට එම්බිසාවනේ අප්පා. එයාට ඒකට උණ හැදෙන්න. ඒකට තමයි හොඳම මේ සහෝදරකම. ඉතින් බබාට කිවිසමක් කනවා ඔබ කර්ම හිටපන් කිව්වනම් මේ අන්න එතකොට නිකන් පපුවක් නැහැ කවත්තක් කැවුත්තක් නැති කතාවක් තියෙනවා. ඒක නිසා සති බලය කියලා කියන්නේ පමාදේ න කම්පතිති සති බලං කියලා මතක තියාගන්න අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමීන් වහන්සේ මම කලක සිට ආනාපාන සති භාවනා වැඩිකට උත්සාහ දරන යෝ කියන්නේ. පසුගිය දින තුන දින අට කාලය තුල වහයේදී උපදෙස් අනුශාසනා කරමින් සක්මන් භාවනාව සහ පරියන්කේදී ආනාපාන සති භාවනාව පුරුදු කෙරේ. සක්මන් භාවනාව ක්‍රමයෙන් පැහැදිලි වී හිත සතිමත් වන ආකාරයේ දවසින් දවස නිරීක්ෂණය කරමි. ආනාපාන සති භාවනා විදි ආස්වාදයේ හා ප්‍රාස්වාදයේ සුදු වේලාවක් සතියෙන් යුතුව බලා සිටියදී පසු සිටිවිලි වලින් සිට පිළියයි. විතර පවත්වා ගැනීමට හැකි නොවේ. නමුත් සතියේ සතිය මුල කර්මස්ථානයේ නැවත පැමිණි. කෙසේ වුවද වීර්යයෙන් යුතුව භාවනාව කරගෙන යාමේදී ශ්‍රද්ධාව හා සතිය දියුණු වන බව දැක්වුනි. සක්මන් භාවනාව වැඩිපුරම සතිය දියුණු කරගනි. ඊයේ සත්‍ය පරයන්කේදී සිදු අත්දැකීමක් පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ඊයේ සත්‍ය සම්මන් භාවනාවකින් අනුසුරුව පරයන්කේ වාඩි වුණේ පළමු මම දැන් මෙතන දෙක පරයන්කේ වෙත සත්‍ය පිළිතුවා ගනින්න කිවිදෙවිත ඒ මට දැනුනේ මුළු ශරීරයේම විශේෂයෙන් උඩුකය සහ අත්වල බොහුලු ළඟින පෙර පෙර දමන ආකාරයෙන් එම දැනීම විස්තර කිරීමට මට හරියට වචන නැතත් කුකුරන නරකෙද උතුරන වෙන්නේ මට දින තුනක් සිටම ආනාපාන භාවනාවේදී නරක ප්‍රදේශයේ ඉදිවැටෙන ගතියක් දැනුනි. ඊයේද නරක ඉදිවැටුණු අතර වඩා සතියෙන් බැලීමේදී ඒ නලින බුබුල බුබුලක ස්වභාවයෙන්ම තියුණු අවස්ථාවක් බව පැහැදිලි විය. මේ ස්වභාවයේ දෙස අවධානය යොමා සිටියේදී ටික වේලාවකින් ඒ ඉක්ම ගියද පපුව මැද ප්‍රදේශයේ දිගටම පැවතුණි. ඉන අනුරුව මට දැනෙන්නේ මම පාලිති ස්ථානයේ වටාපිටාව සමගම රවුවට එන්නේ එකක් වාගේ සිහිනලක ඉස්සෙත් ඇවිත්ය බාවේ. එසේ ගොස් නැවතුණු තැන බලාපොරොත්තු සහිත ආකාශය මෙන් සුකෙමි. ඉන්පසු ආකාශයේ නැති විය. නැවත මා පුරුදු ස්ථානයකට පරියන්කේ සිට සිටි බව දැනුණු අතර මුළු ශරීරයේම කුඩී පිළිවිද පෙළෙන පොලිතින් කොලේකින් ක්ලින්ගන් වැනි එකකින් අතදී සෙරෙන්නට නොහැකි දෙක ගල්වි ඇති බව දැනුනි. අපහසුතාවය දැනුනේ නැත. මේ සිදුවීම් පෙර දෙක ඇල්මක් හෝ ගැටීමක් නැතිව අවධානයෙන් සිටියද යම් සාධක නැතිවත් ඇති බව දැනුනි. පාදයක තද වේදනාව පරිවර මතුවද ඉතිව් වෙනස් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් නොවිය. අපේ ශබ්ද ඇසෙන්නේ මේ තත්ත්වය මා සාමාන්‍ය පරයන්ක අතර වෙනසක් ඇති බවක් ඒ අවස්ථාවේදී දැනුනේ නැත. ඉතින් භාවනාව අවසන් කිරීමට සීමුවන අතුමු විට ඇතැරීමට හා අතපය දෙලීමට අපහසු බව දැනිනි. ක්‍රමයෙන් ඉවර කළෙමි. නගරි හිරිගැනීම හිතටම පැවතුනි. රාත්‍රියේ නිින්දට යනකොට මුගුණු නගන ස්වභාවය වරින් වර ශරීරයේ තුල දැනෙනවා. සක්ම සිතන විට මට මෙහි වූයේ අප්‍රිය වූ ශරීරයේ පිටතින් සිත මායි ඒ දෙස බලා සිටින බැරි හැඟීමකි. මෙවැනි අවස්ථාවකදී ඒ සම්ප ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් මට නොමැත. කර්මාවෙන් උපදෙස් දෙනු බැහැ. මේ මුළු කාර්යය තුළම ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රකට නොවිය. ඔබ වහන්සේට නිරෝගී භාවය ලැබේ. මේකට ඇත්තට කිසිම උපදේශයක් නැතුව බොහොම ලස්සනට වැඩි වෙලක් තියෙනවා. එහෙම නැත්නම් කරන්න ඕනක තියෙන ආත්ම විශ්වාසයක් තිබිලා තියෙනවා. නමුත් මෙන්න මෙහෙම බහුසුත භාවය වැඩි වීම සඳහා එහෙනම් මේකේ ක්‍රියාපටිපාටි මෙහෙම වෙන්නේ කියලා පුරාණ ආචාර්යවරු මතක් කරලා තියෙන එක කිව්වොත් ඒ බුදුම පඬිස්සාන්තේ ලියලා තියෙනවා paving the way කියලා පොතක්. ඒක ලියලා තිනවා අරමුණකට අපි හිත දාපු ගමන් සත්‍ය වඩන කෙනාට ඉස්ලාම සතහන පේනවා. සටහන දිගට පවතිනට ඒක කාලානුරූප වෙනස් නැටි පේනවා. ඒකට කියනවා ආකාර කියලා. ඒ නිසා කියනවා අරමුණක පළවෙනිම මිනිහෙක් දක්වා මූණ දිහා බලනවා වගේ අරමුණක දකින්න පළවෙනිම දේ තමයි සටහන. ඊට පස්සේ සටහන අතනෑර තව චිත්තක්ෂණ දෙක තුනක් බලන කාලානුරූපයක විස්ථාපනය වෙන හැටි ප්‍රතිස්ථාපනය වෙන හැටි ඒකට ආකාර කියනවා. මේක දිහාම බලන්න හිටියොත් පේන්න පටන් ගන්නවා මේ වස්තුව එහෙම හැසිරෙන්නේ ධර්මතාවයකට. ඒක ධර්මතා. මම බලපු නිසාවත් නොබලුවයි කියලා වෙනසකුත් නැහැ. ඒකට ඒ ධර්මතාවයේ තියෙන එකකින් මේකට මාරු මෙන්න මේකට බය වුණොත් එයා අපව පිටිපස්සට හැල්ලා ඊට වැඩි ස්ථාවර දෙයක් දිහා බලන්න හදනවා. හරියට මුහුද යනකොට මුහුද බල බල ඉන්නකොට වක්කාර එනකොට මුහුද වක්කාර එනකොට එයා විහෙතටපත් වෙනවා. බලන බලන දේ මේ වගේ සතහන් ආකාර වෙනස් වෙන්න ගත්තොත් සියල්ල දරා ගන්න බැරි වෙනවා. ඒක නිසා අනුගක් වෙලාට මේකට බය වෙලා අපව එනවා. නමුත් ඉන්නතෝ ගියොත් සතහන් ආකාර ස්වභාව ලක්ෂණ දැක්කට පස්සේ මේ කියන සම්තතියට එන ඔක්කොම ෆ්ලක්ස් එකක් විතරයි. ඔක්කොම නිකන් නලියන බණු රිට්ටක් වගේ නැත්නම් ටීවී ස්ක්‍රීන් එක ඩොට් සැටෙන වෙලාව වගේ එහෙම නැත්නම් කිරිහැලියක් උතුරනවා වගේ බත්තලියක් උතුරනවා වගේ එහෙම නැත්නම් අලු කොටකට ගලක් ගහුවා වගේ ඒ ෆ්ලක්ස් එකට ආවට පස්සේ ඒක තමයි භාවනාවේ ඒ කියන්නේ සතියෙන් ඒ රූපත් එක්ක යනකොට ඉහෙළම කෙලවර මේකේ ඉන්න බෑ මේකේ ඉන්නකොට කොහෙද මුල කොහෙද මැද කොහෙද අග කොහෙද ද්‍රවය මොකක්වත් හොයන්න බෑ හැමදේම මේ සුන්නත් දුර වෙලා ගිහිල්ලා වගේ. ඉතින් අපිට ඒක ජීවිතේට විශාල තර්කයක්. මේක වෙනකොට ඒ මේ එකට බිඳිලා බැඳිලා තිබුණ දේ මගේ විශිෂ්ටලා ලස්සනට පැතිලා යනකොට මේකේ ආත්මයට කකුල තියාගන්න තැනක් නැති වෙනවා. මමයට මාන්නයට තෘෂ්ණාවට ඉතින් ඒකකට ඒක මේ අපපතිච්චිත ගතියකට එනවා. ස්ථාවර කරගෙන ඒතර කකුල තියාගෙන තමයි අපි ඉන්නේ. මෙතන නෝ කිසිම අංශුවක් ඉස්තාවර නැහැ. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න කොච්චර පෞරුෂත්වයක් කොච්චර සූදානම් වෙලා යන ගතියක් කොච්චරක් පරණ වෙච්ච අද්දකීම් මොනද කියලා කියනවනම් කවදාරි ඒකට ගියාට පස්සේ පේනවා ඒ ඕකට ගියාට පස්සේ දැන් ওই වලාකුළු වගේ අනම්මන කිව්වම මේ මම බලාගෙන ඉන්න සංසිද්ධියේ මම සා මම නොවේ කියන බෝඩර් එකක් නැහැ. එතෙන්ට යනකම් මේ රූප ධර්මයේ මේ අනිත්‍යව කියලා මේක සහ මේක නොවේ කියලා සීමාවක් තියෙනවා. ඔතෙන්ද ගියාට සීමාව කඩලා යනවා. ඒ සීමාව කඩලා යනත් එක්ක ලොකු වෙනස්කින් පැරඩයිම් එක shift වෙනවා. ඊට පස්සේ කියන්න බැරුව යනවා මේක. වචනෙට දාන්න බෑ. මොනම ව්‍යාකරණයකටත් මේක දැන් දාන්න බෑ. ඊට පස්සේ මේක දෙයක්ද ශක්තියක්ද කියන එකත් නැතිලා යනවා. මේක මම සහ මම නොවේ කියලා සීමාවක් නැති වෙනවා. ඊට පස්සේ අර දම්මුලේ ඉඳලා නෙන්නේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ මේ සංතති දක්වා එනකොට මෙතෙන්ට එනකන් තිබුණු මතකයේ ශක්තිය මතක ශක්තියෙන් තමයි මේක භාවනා ජීවන කියලා ගන්න පුළුවන්. හදිස්සියේ මේක වුණා නම් පිස්සු තමයි. ඒ ආපු පෙළපත නන් නැතුව අපි ගන්න ප්‍රතිපදා දන්නේ නැතුව මෙතෙන් ගියා නම් ඉතින් ඊට පස්සේ ඒ මනුස්සයාට අඩි අවුලක් වෙනවා. ඒ නිසා මෙතෙන් ආවට පස්සේ මම නැති වෙනවා භාෂාව නැති වෙනවා ව්‍යාකරණ නැති වෙනවා කියා ගන්න බැරි වෙනවා. ඒ නිසා උගවදෙනෙක් ආපෞසරයක් යනවා මම යට කියා ගන්න පුළුවන් තරමට සීමා මරියාදාවල් තියෙන තැනට ගියාට පස්සේ ඔන්න ලොකු හුස්මක් ගිහලා අන්තං ඇති බඩු හැට් එක ගෙදර යනකොට ඉතුරු වෙලා තියෙනවා. නැත්තම් එහෙම ගෙදර යන්න එකකුත් නැහැ. මේක සිදුවෙච්ච නැති කිසි කෙනෙක් මේ ස්වභාවේ නැහැ. ඔව් කවුරුවක්වත් හිතන්නේ මේ මමයා කියලා ගෙන ආපු gediy එනතම මේ පෙට්‍රල් ටිකක් පීනිෂේ කර දාලා මේ පෙට්‍රල් කියලා තිබ්බේ එක උලකට ගහගෙන ගියයි කියන්නේ. දැන් මෙතන දියර නැති උනාට පෙට්‍රල් වලට මොකුත් වෙලා නැහැ. පෙට්‍රල් තියෙනවා වාතයේ තියෙනවා. ඊතර කියන එකත් වාතයේ තියෙන එක ද්‍රවයක් වශයෙන් නැහැ. ඝන වෙලා නැහැ. අන්තර විසිරී යෑම. ඝන විනිභෝගය කියලා මේකට කියනවා. දරන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. ඉතින් ඒකට ආයත් එක පිළිලා විජහට බලනවා අර අර ඝණය. මේ මම සා මම නෙවෙයි කියන සීමා සහිත වචන විස්තර කරන පුළුවන් ත්‍රිමාන දේවල් වලට හිත දාන්න නැත්නම් සංඥා කරන්න පුළුවන් තරක. මෙතන කියට සංඥාව නැහැ. ඉතින් මෙතෙන්ද පේනවා මැරෙන්න ඉස්සෙල්ලම මැරෙන්න පුළුවන් කියලා. මැරෙන්න ඉස්සෙල්ලා මැරිච්ච මිනිහට විතරයි අමරණියත්වයට යන්න පුළුවන්. අමරණියත්වයට යන්න වෙන්නේ මරණය හරහාමයි. නිසා කවදා හෝ මේක දැක දැක අස්පනා අපිට මේක දකින්න ඕනේ. එතකොට හිතන හිතන්න තියෙන මේ භාවනාව කොච්චර ශක්තිමත්ද? කෙලස් කැපීම කියන එක කොච්චර ශක්තිමත්ද? මට දැන් සම්තතිය පේනවා කියලා. සම්තතිය කියන්නේ අනිත්‍යතාවයේ උප්පරිමේ. ඒක දැක්කනම් පේනවා මේක බලන්නේ එකම දුකක් කියලා. දෙකට කපු පණුවක් වගේ. කිසිම නිකන් ටීවී ස්ක්‍රීන් එකේ ඩොට් එකක් නාවගේ. කවුද බලන්නේ? බලන්නේ හිතියොත් පේනවා මේක මේ මට හිත එකක් නෙවෙයි. අනාත්මයි මගේ නෙවෙයි අනුන්ගේ එකක්. මේක මොකටද ඔබ මේ සීමාවල් වැන්නේ යන්නේ? සීමාවල් හොයන්නේ මම රැකෙන්න. තණ්හාව රැකෙන්න, මාන්‍ය රැකෙන්න. මෙතෙන්ට ගියාට පස්සේ දැක දැක දන දන මම නැති තැනට යන්න පුළුවන් මම ඉන්න තැන ඉඳලා. මාන්‍ය නැති තැනට යන්න පුළුවන් මාන්‍ය කියන තැන ඉඳලා. තෘෂ්ණා නැත්තන් යනවා තෘෂ්ණා කියන තැන. ඒ නිසා එතන ඉඳලා ආයේ තෘෂ්ණාට එන එකත් වෙන ජොලි. මෙන්න ආයෙසරක් අඩතොන්න මම ඇවිල්ලා. ආයේ මාන්නේ තියෙනවා මම සහ මම නෝ ඊට තෘෂ්ණාව තියෙනවා ඉතින් ආයේ යනවා මෙන්න මේක ලක්ෂකුත් එක්ක ආරයක් කරන්න කියනවා යනවා ආයේ කියන්නේ going to pieces without falling apart ආයේ consolidate කරනවා ගලවනවා ආයේ හයි කරනවා ගලවනවා ආයේ හයි කරනවා ලෙගෝ සෙට් එක තියෙන පොඩි ළමයි හදන්නේ ඒක මේක හදන කෙනාට තේරෙනවා මේක එකතු වෙච්චහම තමයි කෙලස් තියෙන හරියක් එකතු වෙන්නේ ඒකට පුදුරෙන් කියන්නේ කැදල්ලා කියලා කැදෙල්ලේ තමයි රැඳෙන්නේ මොනවාරි. වෙන් වුණාට පස්සේ රැඳෙන්නේ මේ කැලි වෙන් වුණාට පස්සේ කිසිම අංශුවක් ගත්තේ කෙලස් මොකක්වත් නැහැ. හරිම නිර්වෘල්, හරිම නිර්මලයි, හරිම විවිතුරුයි. අශෝකං විරජං කේම. ඒස පුළුවන් තරම් හිතෙන් යන්නයි, ආයකට වෙන්නයි, ආයක කැදෙන්නයි, ආයකට වෙන්නයි. එතකොට පේනවා මේ දෙකෙන් එකටවත් වැඩිම නාපයක් නැත්නම් ආපු දවසේ ඕන්න නිවන් දකින්න. එකතුණයි කියලා හෝ වෙන්ුණයි කියලා වැඩි මනාපයක් නැත්නම් යන්න ඕන. එකතු වීමට වෛර කරන්නත් එපා. එකතු වීමට වෛර කෙරුවොත් කැඩීමට ප්‍රේම කරනවා. කැඩීමට වෛර කෙරුවොත් එකතු වීමට ප්‍රේම කරනවා. දෙකටම නැතුව ඒ ස්වභාව ධර්මයේ හැටියට එනර්ජි වලට යනවා ආය මැටර් එකට එනවා. ආය එනර්ජි වලට යනවා ආය මැටර් එකට යනවා. මේක දිහා උදාසීන නිරීක්ෂකෙක් වගේ බලාගෙන ඉන්න පුළුවන් නම් දැන් තමයි ඉතරහින් එකකටත් ඕකම තමයි වෙන්නේ. හැබැයි එයාට ඒක තේරෙන්නේ නැහැ. මොකද ඒක එයා දකින්නේ විනාශයක් කියලා. ඒක ඇතුළේ විචාරයම විනාශයක් කියලා තියෙන නිසා පේන භාවනා නොකරත් කෙරුවත් ඔච්චරම තමයි කතාව. භාවනා දිනේ ආත්ම විශ්වාසයක් කරන මේක දිහා බලන්න. මම බුදුන් අදහනවා, ධර්මය අදහනවා, සංඝයා අදහනවා, මගේ සීලය අදහනවා. ඒ නිසා ඔබට ඕන කැඩියා, ඔබට ඕන එකතුයක්. ඒක හරහා උත්තරයක් දෙන්න. එකතුට බැඳීමකුත් නැහැ, කැඩීමකට බැඳීමකුත් නැහැ, විමුක්තියක් නැති ඒක නිසා මේක හරි සුන්දරාත්මක නිකන් අපි කියන්නේ බොනකොට නිකන් කුමාරපදම කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔය. ගහනට ගහලා වැඩි වුණොත් කබරය දානවා. අඩු වුණොත් මදි. කුමාරපදමේ ඉන්නේ. ඒක තමයි කියන්නේ ඔය භාවනා විදියකට කියන්නේ මේ සම්තතිය දකින්නයි කියලා ෆ්ලක්ස්. අපි නිස්සද්වණේ කියනකොට ගොජේ කියලා. ඒ ගොජ්ජ තම තම ගොජ්ජ තම තම කියන. ඒක නිකන් හරක් ගහලක තියෙන ගවරවල වගේ. හරකගේ චූයි කක්කයි ඔක්කොම එකතු වෙන වලක් තියෙන එක පණුවක් තියෙනවා. හේ නලිය නලිය තියෙන පෙන තම තම. එනතන් මේ කුරුමාමගේ මොකද්ද කියනවා මේ පරණ සින්දුවත් ඒක මතක් වෙන්නේ නැහැ. පෙන දාන මේ රාකලේ. කාගෙද පෙන දාන මේ රාකලේ කියලා සින්දුව. අන්නේ වගේ ප්‍රේතන තම තමයි තියෙන්නේ. උඹෙත් එකයි අරකගෙත් එකයි ඒකිගෙත් එකයි ඕක තමයි තියෙන්නේ. ඉතින් ඕක වටේ තමයි අපි පින්තාරු කරන්නේ. ඔය අසුචි කලේ වටේ තමයි පින්තාරු කරන්නේ. කොස්මෙටික්ස් තාන්නේ. එහෙම නැත්නම් රූපලාවන්‍ය කරන්නේ. ඉතින් බුදුහාමුදුරන් ඔය අසුචි කලේ කොච්චර පින්තාරු කරත් ඒ වැగిරෙන කුණු ඕජාව නතර කරන්න පුළුවන්. මේක ස්වභාවයෙන් දැක්කම මේකේ තියෙන ලොකු පෞරුෂත්වයක්. ඒක බලන් ඉන්න පුළුවන් ගතිය. මහා අචංචා ඉන්න කාලේ මේ බණ කියනකොට මේ මේ සුදු තියෙන වීදුරක් පෙන්ලා අහනවා. මේක දැන් වැටෙනකොට මොකද වෙන්නේ කියලා. අන්නත් කැලි කැලි වලට යනවා. ඒ කැලි කැලි වලට කැඩෙන්න පුළුවන් ගැත්තේ මේ සුදු තිබ්බක් තියෙනව නේද කියලා අහනවා වීදුරේ. තව කැඩිලා නැහැ. කැඩිලා නැහැ. මේකට තිබ්බත් ඒ කැඩෙන සුළු ස්වභාවය තියෙනවා. ඉතින් සෝක ඒ වශයෙන් දැක්කනම් මේ වීදුරුව කියන්නේ පිටින සුළු දෙයක් කියලා. බිඳුනට පස්සේ ඒක කනගාට වෙන්න දෙයක් නැහැ. ඕකේ ස්වරූපේ ඉදත් තිබුණා. බිඳලා නැති වෙලාවේ. ඒ නිසා වීදුරුව කියන්නේ බිඳින සුළු එකක්. තාම බිඳිලා නැහැ. ඒක වෙනම කතාවක්. ඒක බිඳුනට පස්සේ ගිලන්නන්න එපා. ගලවන්න ආයහි කරන්න. ගලවන්න ආයහි කරන්න ලේකෝ පිට එක වගේ. අපිට වෙලා තියෙන්නේ අපි මේ මේ හදාගත්ත ප්‍රතිබිම්බේ මේ මමයා පිළිබඳ හදාගත්ත චිත්‍ර රූපය මම ගැලවෙනවා නම් දකින්න කැමතියි. ඒ නිසා සත්‍ය විනිවිද දකින්න බෑ මේ ඒ සම්තතිය දකින්නකොට දුනෝ බය වෙනවා. ඒකට හේතුව සද්ධාව නෑ. ඒකට හේතුව සීල නෑ. ඒකට හේතුව සත්‍ය නෑ. ඒ තුනම තියාගෙන හිටියොත් එනවා. බැලුව බැලුව හැමතැනම තියෙන්නේ ඒ නලියන දේ තමයි. මට හොඳට මතකයි පුංචි කාලේ තනකොළ පිට්ටනියක හොද්දට උඩ බැල්ලෙන් පුදියන්නේ කරන හසතිය බලනකොට හැම එකම නලිය. පුංචි පුංචි මේ අංශු වගේ තන්නේ කර නිල්ල හසතිය බලනකොට කිල්ලුරක් නැතුව නලිය. ඒ කියන්නේ මං හිතුවා මොකක් හරි ඇස්වල දෝෂයක්මයි තියෙනවා කියලා. කියන්නත් ලැජ්ජයි. පස්සේ බලනකොට තමයි තියෙන්නේ මොකක් හරි දිහා දේශ බලන්න එපා. නිකම් බලන්නේ. බලනකොට පේනවා කොම්බ්ලර් වෙන්න පටන් ගන්නවා. ඒ තමයි මේ සම්පූර්ණ වෙන්න පටන් ගන්න. අපි ඉතින් ඉන්න මේ කවුද මේ දෘෂ්ටි විශේෂඥෙක් කම්බෙලා අන්නාඩි දෙකක් දාගන්න. ඔක්කොම ගුලියට පෙන්නලා දෙන්න කැලි කැලි පෙන්න යන්න දෙන්නවා. උත්තර මේකල හරියට ගුලිය හිටින් තැනට ફોකස් කරලා දෙනවා. බොඳ වෙන හැටි හොඳ නැහැ. බොඳ වෙනවා දකින්න හොඳ නැහැ. බුදුහාමුදුරනේ කන්නාඩි කුට්ටම ඒක දැම්මට පස්සේ කවදාකවත් ගුලි වෙන්නේ නැහැ. ඔක්කොම පණු පණු රීත්තක් තමයි පේන්නේ. ගොජේ තමයි පේන්නේ. සන්තතිය තමයි පේන්නේ. එතකොට බුදුන් කියන එහෙම වෙනවනම් සැලසුම් කරන්න තුරු කවදාකවත්. අය පණිදියක් නැහැ. මේ වගේ බින්දෙන දෙයක් එක්ක මොන සැලසුමක් හදන්නද? අප්පනිහිත කියලා කියන එක. ශූන්‍ය බව දැක්කනම් අනිමිත්ත අපනිත ශුන්්‍යත මේකත් එක මේක මේක නටනවා මම කවදාකවත් මෑත් එක සැලසුමක් හදන්න මොකද සැලසුම කවදාකවත් ප්‍රෙඩික් කරන්න බෑ ඒ තරම්ම කම්පන චංචල දෙයක් මෙතන තියෙන එක. ඒ නිසා මේක ගැන කියලා දෙන්න දෙයක් නැහැ. මේක මදි නම් හිතට වැදිලා නැවත නැවත වීම සඳහා නැවත නැවත වීමට සුදුසු භවනා ක්‍රමයක් වෙනවා. මේ වෙච්ච දේ නැවත නැවත සිද්ධ වීම සතා අනුග්‍රහ කරන්න. එතකොට තමයි තේරෙයි මේ නැවත නැවත වීම හරහා තමයි හිත මේ සාක්ෂාත් කරන්නේ කරගන්නේ. ඉන්න ඔබ ඉන්න යෝගා පිළිගන්න අවස්ථාව වෙනද මත් වෙනාමද යෝගාවචරයේ කියනවා එතන තමයි බෝවල් කියලා. එතන ගැටි ගැටි උපවහන්සේට සමස්ත පැහැදිලි කරන්න පුළුවන් නම් අනිත්‍යා ඒක ඒ කියන්නේ සංස්කාරවල ශ්‍රේණිය සාමාන්‍යයෙන් තියෙනවා නේද? දැන් මුලාව නිසා සමහිතනවා. අනිත් දැන් මේ මට මොකක් හරි වෙලා තමයි එහෙම එහෙම අපිට ජෙනරලයිස් කරන්න බෑ. සමහරු භාවනාවට බය වෙලා දාලත් යනවා. සමහර විටනවා මේක ලොකු ජයග්‍රහණයක් කියලා. ඒ තමයි පේවින්ද වේ කියන එකේ ස්ටේජස් තුනක් තියෙනවා. ස්වභාව ලක්ෂණ, සංතති ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ කියලා. ඒකේ ස්වභාව ලක්ෂණ හරහා සටහන ආකාරය සහ ස්වභාව ලක්ෂණ දැකීම හරහා තමයි අපි සංතති දකින්න සුදුසු වෙන්නේ. සංතති කියන්නේ අනිත්‍යය. මේක තියෙන්නේ මේ ෆ්ලක්ස් එකක් තියෙන්නේ. එහෙම නැතු ඒක සෙන්ටර් එකක් ඇත්තෙත් නැහැ. ඒකේ මුලක් මැදක් ඇත්තෙත් නැහැ. නිතරම ගොජයක්. එහෙම නැත්නම් මේ පැහැින දෙයක් ගොජේ දාන එකක් තියෙන. ඒක දිහා බලාන ඉතිවත් වෙන මේක දුකයි කියලා. කොයි එක බැලුවත් ඒකේ යට තියෙන එක කියනවා මොහි වෙන්න පේනකොට මොහි ඉස්සරහ පැත්තෙන් බලනකොට පේන්නේ දරුවෙක් වදපු ගෑණියෙක්ගේ රූපයක් එක දරුවෙක් වදපු. පිටිපස්සෙන් තියෙන කුණුපණුවන් ගහපු තුවාලයක්. ඒ ප්‍රේම කොම්පෝ මොහිනී නටනකොට පස්සපැත්ත පේන්නේ නැති වෙන්න නටන. බැරි වෙලා හරි ප්‍රේම කරලා ගිල බදාගත්තොත් බදාගන්නේ කුණුකණන් ගහපු තුවාලය පිටිපැත්තේදී. ඒ වගේ අර මේ අපි මෙතෙක්කල් බදාහින්ට හැම දෙයක්ම හැදලා තියෙන්නේ මේ වගේ එකතු වෙච්ච ගුලියක්. ඒ ගුලිය වෙන් වෙලා පේනකොට තමන්න පේනවා මේක දිහා බලාගෙන ඉඳිලා හරීම boring, monotonous, fearful, uncertain, sleepy, distasteful, eventless. ඉතින් ඉපාම වෙනවා. ඒ නිසා අනිත්‍ය දැක්කා නම් දුක පිළිබඳ වෙන පාඩම්පත්‍යක් අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් බලාගෙන ඉන්න කෙනාට පේනවා මේක මට සම්බන්ධයක් නැහැ. අනිත්‍යයි, අනාත්මයි. පරතෝ. මගෙන් නෙමෙයි පටන් ගන්න. ආනපාන තමයි පටන් අරගන්නේ. ඊපස්සේ ඒකේ සීමාව නැතුව යනවා. මම සාමම නොවේ කියන එක නැති වුණාට පස්සේ බැලුව බැලුවට මේක තියෙනවා නම් මම මොකටද උඩ පෙට්‍රල් පුච්චන්නේ? ඒක අනාත්මය නිසා ඒ ඒ සම්පත්‍ය සාමාන්‍ය ලක්ෂණය කියන්නේ සන්තතිය දැක්කා නම් සන්තතිය දැකලා විශේෂයෙන් ප්‍රමෝදේ ඉපදවා ගන්න ඕනේ. මේක වැරදිලක් නෙමෙයි නැත්නම් සෝවන් උනායි කියලා ඕව කැල්කියුලේට් කරන්න යන්නත් එපා. ඕව එස්ටිමේට් කරන්න යන්නෙත් නැහැ. බලාන හිටියොත් වෙනවා බලාන ඉන්නම බෑ. ඒක මේ ගොජ දාන. ඒක නිසා බැලීමම වෙහෙසක්. දුක. එහෙම නැත්නම් පෙළන ගතියක්. කම් මේ කියන්නේ දවන තවන ගතියක් තියෙනවා. පීලනට්ටෝ සන්තව දවන ගතිය සහ පෙළන ගතියක් තියෙනවා. මේක දිහා බලන්න ඉන්න බෑ. මෙන්න තරන්න අලියනවා. දැන් මේ ටීවී එකක් බලලා ඉන්නවා ඩොට්ස් වැටෙන වෙලාවයි. බලාගෙන ඉන්න පුළුවන් නම් තේරෙනවා මේක මම මම මේකට සම්බන්ධ නැහැ. මේ මගෙන් පරිබාහිර දෙයක්. මේක සුච්චතෝ, ශුඤ්‍යතෝ, රිත්තතෝ, අනත්තතෝ, පරතෝ. දැන් බෙන්තු මම මොකටද පෙට්‍රල් පුච්චන්නේ කියලා එතනින් තමයි නිදහස වෙන්නේ. ඒ නිදහස එන එකේ මුල්ම ඕගනික් ඩිෆරන්ස් එක එන්නේ වෙනස ඉන්නම ওই සංතතිය දක්වපු දාසේ. ඒක මේ දෙකට කපපු පණු රිට්ටක් වගේ. නලිය. ඉතින් ඒක බලන්න බැරි නිසා අපි නිත්‍ය දේවල් බල බල ඉන්නවා. මේක අනිත්‍ය භාවයේ පෙර නිමිත්තක් කියන බෑ මැද. අනිත්‍ය හොඳට ප්‍රකට වෙන වෙලාව. ඕනේ පැත්තකට යන්න පුළුවන්. ඒක සැරයක් වුණාට වෙනසක් වෙන්නේ නැහැ. එක සැරයක්වත් වෙච්ච නැති කෙනෙක් වෙන්න ඇත්තෙත් නැහැ. ඔක්කොටම වෙලා තියෙන. ඒක භාවනාවෙන් කියන එකක් නෙමෙයි. ඕනෙම වෙලාවක වෙනවා. භාවනාදී වෙලා තියෙන ක්‍රමිකව යන්න පුළුවන්, ආපහු එන්න පුළුවන්, ආපහු යන්න පුළුවන්, ආපහු එන්න පුළුවන් නිසා ස්වභාව ලක්ෂණ සාමාන්‍ය සම්පති ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියන එක ඒ පේවින්ද වේ කියන පොතේ ඒ සාංශ බොහෝම ලස්සනට ඉස්සර කරලා තියෙනවා. අපි ඒක සිංහලටත් දාලා පොත් අච්චු ගහලා බෙදුවා. ඉතින් බෙදෙනකොට උගාක් දක්ෂ කර්මත්තානතර ගෝ කියලා වැඩක් නැහැ ධම්මජීවහතු මේගොල්ලෝ භාවනා කරන්නේ සෝබනේට කරන්නේ නැහැ. බොරුව කරන්නේ කියලා. මම කු ප්‍රශ්නේ නැහැ අපි සෝබනේට වගේ ගහලා ඒ ගහනට ওই මූලික කමඨාන උපදේශනේ ඒකට කියන්නේ යෝගාචර උපදේශනේ කියලා පොතක් ඇති මේ ත්‍රිවිධ වචන තුනක් තියෙනවා. ඒකේ එක කොටසක් තියෙනවා question and answers මැද කැලේ තියෙන ඔන්න ඔය පේවින්ද වේ කියන එකේ translation එක. ඒක කියවලා බලන්න. එතකොට මේ මේ ෆිලොසොෆි එක තේරෙනවා. බහින කෙනාට කොහොමද ටිකක් ගියේ කෙනාට කොහොමද ඉස්සරහට යනකොට කොහොමද කියලා මැප් එක තියෙනවා. ඒකේ ඒ උඟ දෙනෙක් කියවන්නේ මොකද ඒක මේ ඩ්‍රයි හරිම ඩ්‍රයි. නිකන් රේඩියෝ එක සර්කිට් එකක් හදලා තියෙනවා. ඔක් කියවලා දුන්නොත් ලේසි කාටද කියලා දෙන්න. ස්ටේජ් ජොයිස් මෙහෙම යන්නේ කියලා ඒ බුදුම සාංශලා මේ මැප් එක තියාන තමයි වැඩේ පටන් අරගන්නේ. ඒකට දන්නවා යෝගාවචරය කතා කරනකොට එයා ඉන්නේ මෙතන. අසටහන් බලන වෙලාවදී ඉන්නේ ආකාර බලන වෙලාවදී ඉන්නේ ස්වභාව ලක්ෂණ බලන වෙලාවද සංතතිය බලන වෙලාවද ඉතින් ඊට පස්සේ කියන ඔන්නතන ඉන්නේ ඔන්නක යහ පැත්ත මෙන්න මෙහෙමයි කියන්නේ. යෝගාචරයට බ්‍රේන් කන්ඩිෂන් කරන්න දෙවෙයි. මෙන්න මෙහෙමයි වෙන්නේ. පොඩක් බලන්න කියලා බලපුවම ඒක නිකන් ඩිරෙක්ටිව්ස් දෙනවා වගේ. 还变了一个儿子呗？那是发明孩子。嗯。 රූපයෙන් දැකිනකොට රූපේ දකින්න බැරි ස්වභාවය. හරි? ඒ කියන්නේ උදාහරණයක් විදිහට සාමාන්‍ය සරලම උදාහරණයක් විදිහට ඇතුන් කියන ගස්පලා. දිහා බලුවොත් දැන් උතන තියෙන ගස්පලා කැරණා ගස්පලා කැපුම් තියෙන ඔය ගස්. ඒකේ දිග සීනරියක ලස්සන සීනරියක් කියලා තියෙනවා. ඒක කෙවල තියෙන ගස්පලේ එකවර දකින්න බැරි දෙයක් තියෙනවා. ඊට පස්සේ උනම් ළඟින් ගත්තා බලමු මේක ලකින්න බෑ මුදවලු යට එක වෙලා බලන්න බෑ අතිමුදි පොළ දෙකක් බලන්න බෑ ඒක පොළේ බලන්න බෑ කියලා මම බලන්නේ බලන්න බැරි සුමාරයක් තියෙනවා ඒකට ඒකේ මේ ලක්ෂණය එකකින් සතුන් දෙකක් වෙනවා ඒක මොකෙමුති ඒකයි වෙන එක කරින් කිව්වේ සසඳන දෙකක් අනික දැන් ඒ දෙවිනේ කිව්වම රූපේ ඒ ලක්ෂණය සංඥාවක් ඇතුළත හරි කොහොමද ඒක ඒක හිතේ තියෙනවා අපිට මේ භාවනා කරනකොට සම්මා කරනකොට රූපයක් දැක්කහම ඒ ඒ දැක්ම රූපෙට හිත දැක්මකොටම සංඥාවේ නිබලිය හැකි ස්වභාවයෙන් ඉන්නක ගන්න ඔය ඒක තමයි ඔය choiceless awareness කියන්නේ මේ කාපට් එක දිහා බලනකොට දේශ බලන්නේ අහවල් එක කියලා පේන එකක් නැහැ choicelessly be aware. මේකට අපේ හිත කැමති නැහැ. අපිට හිතුනේ මේ ගහේ මේ කොලේට වැඩිය මේක ලොකුයි. මම මැනිල්ලක් තියෙනවනේ. මැනිල්ලට එන්න බෑ එතන. ඒකට මේ කොලේ සීමාවේ අද්දර මේ කොලේ සීමාවෙල්ල රින්ගලා තියෙන. ඒ නිසා මේ කොලේ මේ කොලේ වෙන් කරන්න බෑ. ඒ ඔක්කොම මේ සීමා මරියාදාවල් හිතෙන් දාගෙන තියෙන. ඒව නෑ. ඊට පස්සේ මේ බලාන සිටීමම දුකක්. මොකද මොකක්වත් ගන්න නෙමෙයිනේ බලන්නේ දැන්. මේක හැල්ලක් කඩා ගන්න නෙමෙයිනේ. choiceless අවයන. evenly suspended attention. ඒසර බලහින් එක නැත්තා. මොඩයා. තමන්ම තමන් නිකන් නිකමෙක් වෙනවා. නිකන් බකන්නිලා ඉන්නවා කියන්නේ. ඒ බලාගෙන ඉන්නවා දේශබැලිල්ලක් නැහැ. සමස්ත පේන. සමස්තෙත් පේන්නේ ගවරවරක්. ඒක නලියන සුළු ගතියක් තියෙන. ඒක තමයි ඒ ඔය මේ මං හිතන්නේ කෙන්විල්බ තමයි ඒ ටර්ම් එක දුන්නේ choiceless awareness. ඒක නිවන් දැකපු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. අපි යමක් දිහා බලන්නේ කැලලක් හදාගන්න නේ. ඒතු මොකක් දිහා බලන්නේ නැහැ බලන්නේ හැම වෙලාවෙම එක්ක රාගය. එක්ක ද්වේෂය, එක්ක මොහය මොකක් හරි ඒ ගන්න එකෙන් කෙලෙසයක් උපදින්නේ නැත්නම් අපි ඒක දිහා බලන්නේ. choiceless වෙනකම් blank බලන්නේ කෙනා තේරෙන පටන් අර ගන්නවා. මේක තමයි වයසට යනකොට සිද්ධ වෙන්නේ ඇත්තට වෙන්නේ. ඇත්තට පේන්නේ නැතු යනකොට. අපි ඒතකොට කන්නාඩි ටිකක් දාලා sharpness එක ගන්නවා. ඡාපනයක ගත්තාම පරිච්ඡේද කරන්න පුළුවන්. අරක මේක පරිච්ඡේද කරනවා. මේ ලෝකෙ ප්‍රශ්න ඔක්කොම ඇතිලා තියෙන මේ පරිච්ඡිඥාණය තමයි. මේ සමස්තය සමස්තය වශයෙන් ගන්න මනුෂ්‍ය මනුෂ්‍ය විදිහට ගන්න නැතුව මේක සිංහල මේක දෙමළ මේක ගෑණි මේක පිළිමි කියලා ගත්ත ගමන් ඉතින් රණ්ඩු සරුවලේ පින් කරච්චලි මේ ඔක්කොම මනුෂ්‍ය තියාවුන මොකද දින උගෙත් එක යාරකමයි සුමිත දෙයට වෙන්නේ හැටින් තමයි මල්ලිකාට මේ මොන කරන්නේ අය මොකක්ද කියන්නේ ඉතින් අපි ඒක කියා ගන්න බෑ මම ශිෂ්ටාචාර වෙන්න හදනවා. මම අයියා වෙන්න හදනවා. මම නෑ ඕගොල්ලෝ වගේ නෙමෙයි. මම ඇවිල්ලා මම සුද්ධවන්තයා. එහෙනම් මම බසලයා. මොකක්වත්ම නෑ. ඒ සමස්තේ අනක් මොකද උදේ කියන්නේ අනන්ත වාලුකා ගංගා අන අනන්ත වාලුකා ගංගා අනන්ත නිබුතා ජින අප්ප අප්පකා ගංගානංගගේ තියෙන වැලිය ඇත කලාවේ මමත් එක වැලිය ඇටයක් වෙන්නවා ඉවකදී මම අර වැලි කැටේ උසස් අර කැටේ පුඩු පොඩි මොකක්ද නෑ වැලි කැට දෙක වෙනස් තමයි ගංගානංගගේ තියෙන වැලියටයක් වෙන්න මොහොතේ තියෙන දිය කඳුලක් වෙන්න ඉවරයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ අපිට බෑ මම ස්පෙෂලි ඒක තමයි පෘථක් පෘථක් කියන්නේ භාවනා කරනකොට කරන බෙන්න අපි ඩිසෝල් වෙනවා අපි ගංගානංගන් කියලා උදට දිය වෙනවා ඊට පස්සේ ආයෙ කොහෙද අනන්‍යතාවය අන්නේ අනන්‍යතාවයේ කැඩ යන තැන මම සා මම නොවේ කියන එක කඩලා යන තැන තමයි මරණයටත් වැඩිය අමාරුයි අපිට. ඒ නිසා මේකට පුරුදු කරන්න කියනවා. ඒකට මේකට ලෑස්තිලා යන්න. අපි ආනාපානේ බලන්න ගියාම ආශ්වාස ප්‍රශ්වාස දෙකම එක මර්ජ් වෙනවා ටික වෙලා ටිකක්. මර්ජ් වෙලා දෙකම නොපෙනියනවා. ඒ නොපෙනියන්නේ ඉස්සෙල්ලා දෙකේ තියෙන ආශ්වාස ප්‍රශ්වාස කියන දෙක නැතිනවා. පිම්බීම හැකිලිම දෙක නැතිනවා. අන්නේ අර ඒ නැති වෙනකොට ඒ වගේ සීමා මාර්ගයදල් කැඩෙනකොට අපි දන්නේම නැහැ නැගිටලා ගිහිල්ලා බලන්න බෑ අපිට හරියන්නේ නැහැ භාවනාව මේ බලන්න හිටිය දැන් ආට අරමුණ නැතුණානි කියන්නේ. විවිධ චෝදනා කරනවා වෙන්නේ දිනු වෙන එක භාවනාවේ. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච දේවල් වෙන්කොට හඳුනා ගන්න එක නැතිලා යනවා. සම්මාස එක්ක කම්පනයක් එක්ක තරංගයක් එහෙම නැත්නම් කුඩු කුඩු යන එකක් බලන්න මයික්‍රොස්කෝප් එකට දාපුවා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බලන්න ඔච්චරයි වෙන්නේ මයික්‍රොස්කෝප් එක දානකොට ඒක හැඩතල ටිකක් තියෙනවා මොකද ඒක මැග්නිෆිකේෂන් එකට හරිනේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් දාව ඔක්කොම කුඩු තමයි මොනම දෙයකවත් ඒ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් මම තුන් 30000කට කොහෙද ගුණයක් ලොකු කරලා පෙන්නනවා. ලොකු කරලා පෙන්නන තියෙන්නේ ඩොට්ස් එක විතරයි. මේ මෙලේ වලින් ගත් එකද, ඇට වලින් ගත් එකද, දත් වලින් ගත් මොන තාලෙවත් හොයන්න බෑ. මොන අවධානය ඔක්කොම හැදිලා තියෙන්නේ ඇටම්ස් වලින් තමයි. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලින් තමයි. හැබැයි අපි බලනවා මේ ඉලෙක්ට්‍රෝනේ මගේ එකද, අපච්චි එකද, නැත්නම් සීයාගේ එකද කියලා. ඉලෙක්ට්‍රෝන දන්නේ නැහැ නේ මොකාගේ ඉන්නවද කියලා. එකක්වත් දන්නේ නැහැ. ඉතින් අර බුදුජානකගේ ධාතුන්ට වදිනකොට කියනවා ධාතු චේති ධම්ම චේති කියලා දෙකක් තියෙනවා කියන්නේ. ධාතු චේති කියලා කියන්නේ මේක බුදුහාමුදුරන්ගෙමයි කියලා පිටින් වැඳලා පින් ගන්නවා. බුදුහාමුදුරෝ කියනවා ධාතු චේති වලට වැඩි වැඳපන් ධම්ම චේතියට. ධම්ම චේති කියන්නේ සතර සතිපට්ඨාන. කාශ්‍යප සරුවචන් වහන්සේ ධම්ම චේතින් සමුස්සෙත්වා නිබ්බිතෝ කස්සපෝ ජිනෝ කියලා ලියනවා. ඒ ධාතු වන්දනා කරනවා කියලා කියන්නේ අපිට ඇත්තටම ඒක පැත්තකින් කියලා බලනකොට අපි නොදැක්ක දෙවියන් වහන්සේ නමකේ ධාතු නැහෙනේ. ධාතු තියෙන්නේ මිනිස්සෙක්ගේ විතරයි. ඒ නිසා සර්වඥාන්තික තියෙනවා පෝටබල් සැන්ටිටි කියලා. තනකින් තන අපි ඉන්න අනුප්‍රම පූජනීය වස්තුවක්. මොකද ඒකත් ස්ථානගත කිරීමක්. ඊටදී කොච්චර වටනා ධම්මචේති. එදී අපි දවසට භාවනා කරනකොට කවුරක්වත් හිතනවාද මේක මේ බුද්ධ ඥානස්කේ ධාතු චේතු වලට වැඩි ලොකු වටිනකමක් මේ කරන්නේ කියලා. හිතෙන්නේ අපිට හිතෙන්නේ රුවන්වැලි සායේ ආව තියෙනවා තිබක් පමණ ධාතුන් වහන්සේලා ඒක වටේ ඇවිදින්න තිබුණා නම් කාලා තියෙන කැමනක රඟ කියලා වැඩක් නැහැ. මෙතන තියෙන්නේ දී කරදේ. අතන තියෙන්නේ එකතු කරලා මේක ශරුවච්ච ධාතු මේක රහතන් වහන්සේලා මම මේ ධාතුන් වහන්සේ ගැන පහත් කරන්න කතා කරනවා නෙවෙයි පටල ගන්න එපා. ඊට වැඩිය හොඳ එකක් තියෙද්දී අපි මේ අපිත් කාලා අනික් අයට කන්න දෙන්න හදනවා. මේ ධාතු වන්දනාව. ඉතින් ඒ වගේ මේ ඒ ධාතු දන්නේ නැහැ. ඒක සරුවචනාන්දයාගේ තියනවාද මේක දේවදත්ත ගැගේ තියනවාද මේක කාමීගේ තියනවාද ඒ ධාතු දන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දන්නේ ඉතින් ඒ නිසා ඒක දකින්නකොටම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වශයෙන් මේ කම්පන චංචල දකින්නකොටම මම යා කම්පන චංචල වෙනවා. ඒක මම බයක් කරගන්නවා. ඇත්තට බුදුහාමුදුරින් ඒක කරන තමයි මම යාට අභියෝග කරන තමයි. මම කඩලා දාන්න තමයි අපි කරන්නේ ආයෙ ගිල්ල වෙල්ඩින් කරලා shape එකට අරගෙන ආයෙ ගෙදර ගියනවා. කැඩෙන්න නම් දෙන්නේ ඒ සයිකොලොජි ලින්ක් කරන්නේ සයිකියාට්‍රිස්ලා කරන්නේ යන කැඩිච්ච මම එහා ආයෙ වෙල්ඩින් කරනවා. වෙල්ඩින් කළා ඒ බබාට කියන සෙල්ලම් කරලා කඩා ගන්න එපා. ඔක අරගෙන ගිහලා සෙල්ලම් කරලා ගේන්න පායසයක්. ඌ දන්නවා ෂුවර් කරනවා කියලා. ආයෙත් පොරිමට එනවයි කියලා. ඉතින් කියනවා සයිකෝതെරපි without the self උනත් කොහොම හිටියද කියලා. සයිකෝതെරපි with the self නේ වෙස්ට් එකේ තියෙන්නේ. දෙයනාසිට කියපු හෙල්ප් එකනේ ඒගොල්ලෝ හදලා දෙන්නේ. දැන් බෞද්ධ අංකාරයක් කියලා ඊළොත් මොකද දෙන්නේ? බෞද්ධ අංකාරයක සයිකියාට්‍රික් කෙනෙකුට මොකද වෙන්නේ? එයා දන්නා මෙහෙම හදන්න දෙයක් නැහැ. ඒක without the self. ඒකට කියන්නේ ඕක මිනිස්සේ හැටි ඕකට බය වෙන්න දෙයක් නැහැ. ඕක තමයි ඕක කැලිපුට්ටු කරලා හදපු එකක් ඔය කැලි වෙන්නුනා. as to as soil to soil ඉවරයි. ඒ වුණාට ඒව කියන්නේ හෙට පහුවෙලා කියමු අනවශ්‍ය දේවල් මෙහෙලා. ගරු ස්වාමීන් වහන්සේ අත් බාධාන්ත විදෙද කිසිවිලක් ආමිතේ කිසිවිලක් බව මෙහි කර නැවත මූල කර්මස්ථානයේ අනුවාද නැතිනම් එය රාග ද්වේෂ ලෙස හඳුනාගන්න නැවත මූල කර්මස්ථානයේ අනුවාද උපරිතක් පද විචේවන් කරන්නේ කෝකරි Tamanට විශ්වාසය ඇති වෙන්නේ කෝකෙද කියලා බලන්න එහෙම මේ මේ බැලිය යුතුයමයි හෝ නොයුතු කියලා දෙයක් නැහැ. තමන්ට විශ්වාසය, තමන්ට සතිය. තමයි කියන්නේ සතිය ස්ථාපිත වෙන්නේ කෝකෙද? ඒ සඳහා කරන්නේ. ඒක හිතවිල්ලක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්. සද්දය ඇනලයිස් කරලා බලනකොට ප්‍රශ්නයක් නැහැ, විශ්වාසයක් තියෙනවා. ඒකයි බොම් ප්‍රවේශන් සහිතෝකේ විශ්වාස නැතිනම් සකනම් විචිප්තනම් මූල කර්මතාණ්ඩයන්. විශ්වාසය තියෙනවා නම් ඕන බඩකටුත්වයක්. ඕනම දෙයක් විග්‍රහ කරන විග්‍රහ කරගෙන යන්න. ඉතින් ඒක මට කියලා දෙන්න බෑ Taman දැනගන්න. ඒත් දෙවිගන් ආපු පාර තමයි අපිට විශ්වාසෙට තියෙන්නේ. Tamanගේ අත්දැකීම. ඒ අනුව එන්නේ එන්නේ අපි ආර්ය පරිශෙන් කරනවා. ඉනේනදී විග්‍රහ කරලා බලනවා තමයි හොඳ පදනමක ඉන්නවා. විශ්වසනීය පදනමක ඉන්නවා. නෑනේ Taman අර බංකරයට රිංග ගත්තා වගේ කලබලයක් වෙනකොට බංකරයට රිංග ගත්තා වගේ මූල කර්මත්තාන්ට යනවා. විශ්වාසය තියෙනවනම් හිතවිල්ල රාග ద్వේෂ වශයෙන් මොහ වශයෙන් විග්‍රහ කරන්න ඕනේ නෑ. ඒක විග්‍රහ වෙයි. නමුත් ඒකට අවස්ථාව දෙවි විශ්වාස තියෙනවා. ඒ නිසා කරබැලීමේම උත්තර හොයාගන්න. ගරු ස්වාමීන් වහන්සේ මම පරයන්ක භාවනාව කරන විට මූල කර්මස්ථානයේ වන ආනාපාන සති සති භාවනාව වඩමි. හුස්ම ඇතුළේදීම නාසාග්‍රයට හුස්ම බැලීම ආශ්වාසයේ කිසි බව ප්‍රශ්වාසයේ විදි බව දකිමි. එතෙම ආශ්වාසය ප්‍රශ්වාසය අතර විස්තර ඇති බව ආස්වාදයක් ආස්වාදයක් අතරේ කිසිතැනක් ඇති බව මට වැටහි. ආස්වාදයෙන් ආස්වාදයේ මුල වැද අග නොපෙනී. මෙතෙක් හුස්ම දිහා බලා සිටින විට හිත වින අරමුණු වලට ගිය බවද ඒවා රාග ද්වේෂ මෝහ ලෙස වර්තාගෙන නැවත මූල කර්මස්ථානෙට ආනාපාන සතිය දෙන විට එය හොඳ වී බව දැනේ. එවිට පිළිපීම හැකිලිම දෙස බලන්න හැකියාව දෙයක් නැති නැති බව වැටහි. එසේ ප්‍රතික මා මම මාතුල ඉන්නා බව ඒ ටික විතර විතර විර සිතිවිලි වලට ඇදෙන බව මේ යන යන හැම විටම මා නැවත නැවතත් මාතුලට ගනිමි. කලින් මේ ක්‍රියාව ටිකක් දෙහිසක් බව දැනුණා. දැන් ඒක කුරුදු බවක් දැනේ. මේ ආකාරයෙන් දවස් තුනක් ගත විය. දැන් මූල කර්මස්ථානයේ දිහා බලා සිටින විට හිත වෙන සිතිවිලි පසුපස ගියා. ඒ සිතිවිලි රාග ද්වේෂ මෝහ ලෙස හඳුනාගෙන නැවත මූල කර්මස්ථානයේ ඒමට පුළුවන්. පුළුවන් බව දැනේ. මූල කර්මස්ථානයේ පොත පිළිගෙන මාතුල ටික වේලාවක් ඉන්න පුළුවන් බව දැනේ. යම් අවස්ථාවක හිත වෙන අරමුණු වල යන අවස්ථාවේ හුස්මිය පාලන බව දැනේ. මුලදී ද්වේෂ සිත් වැඩි බව ආකෘති අඩු බව දැනුණා දැන් ද්වේෂ සිත් අඩු වෙමින් යන බව වැටහි. walking meditation වම් කකුලේ පිටු ඔසවන වාත් සමගම මුළු පාදයේ ඔසවා පොළොව මත තබන බව දැනේ. දකුණු කකුලේදී ඒ වෙන ඒ වෙන ක්‍රියාව ඒ දෙකම දනි. කලින් වම් කකුලේ ක්‍රියාව වම විතර දකුණු කකුලේ ක්‍රියාව දකුණ විතර හිතුවා දැන් එසේ වම දකුණ යන්නේ පිටාලට අවශ්‍ය නැහැ. හිත වෙන අරමුණු වලට ගිය විට ඒවා රාග ද්වේෂ මෝහ ලෙස හඳුනාගෙන නැවත ඇදී ඇවිදීමට හිත ගන්නන්ට වම දකුණ යන්නේ මෙනෙහි කරමි. පියවර 12ක් 15ක් හිත වෙනස් අරමුණු කරා යන්නේ නැතිව නැතිව කරගෙන යන්න පුළුවන් බව දනිමි. ඉදිරියට භාවනාව දියුණු කරගෙන යන්න ස්වාමීන් වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. සබාවක කැඳවන්න එපා. විස්තර කරලා තියෙන විදිහට මම හිතන්නේ කැඳවන්න වෙයි කියලා. ඉතින් ඒක නිසා මේ විදිහට යනකොට ඉස්සෙල්ලම තමයි මූල කර්මස්ථාන විශ්වාසය ඇති කරගන්න. ඉතින් ඒකට හිතවිලි එනවා, සද්ද එනවා, වේදනාව එනවා. අපි ඒක මොන හරි බලලා හෝ නොබලා හෝ මූල කර්මස්ථානට එනවා. ඉස්සරහට වෙන්නේ වෙන එකට ගියාට හිත සතිය කැඩිලා නැහැ කියලා ඔප්පු කළා. මම දැන් ඉන්නේ සද්දෙක සද්දෙත් මූල කර්මස්ථානේ වගේම තමයි. මොකක්ද දෙන්නේ? ඒකත් එක්කත් එන්නේ. අර මේ සැකනම් විතරයි මූල කර්මස්ථානේ එන්න ඕනේ ඉස්සරහට යනකොට ඔකේ බීම වෙනවා. පිට ගියයි කියලා තියෙන බය. වරි කරන ගතිය අඩු වෙනවා. මොකද සතිය වැඩෙනවා අරමුණේන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒ අරමුණ හපලා ගන්න පුළුවන්. සතිය අඩු වෙලා අරමුණ වැඩි වුණොත් අරමුණ අපිව හපලා ගන්නවා. ඒ නිසා සතිය වැඩි වුණාට පස්සේ ඒ කියන්නේ බල්ලා හොඳටම හුරු නම් ඕකා දඟලයකට ගහන්න ඕන ඕනේ රවුමක් ගාලා ආපුදේ. ඊට පස්සේ ඉන්ජු කියනකොට ගෙටේනවා නම් එච්චරනේ. ඌටත් ගෝල් කරගෙච්ච ලස්සන බැල්ලියක් බලන්න ආස නැතේ. වැට ගහගෙන හිටියට ඒව හරියන්නේ නැහැ නේ. එයිසා ඌට කීකරු වෙන්න ඕනේ ඉතින් බල්ලා කීකරු නම් බුදුහාමුදුරු කියලා තියෙනවා රාජකීය අස්තිය. හොඳටම කීකරු නම් රජු නගින උඩට. එතකම්ම අත්ගුවට කියනවා එහෙම සැක තියෙන ඇතෙක් උඩට කවදා රජු නගින්නේ නැහැ. අශ්‍යත් ගන්නේ නැග්ගට පස්සේ ඌ කීකරු වෙන්න ඕනේ. කීකරු වෙච්ච අස්සය උඩට රජු නගින්නේ. ඒ වගේ තමයි තේරෙනවා මූල කර්මස්ථාන વિશે තමන්ට දැනුම් පරිචයක් විධාන ශක්තියක් වගේ ආවට පස්සේ පොඩි අනික් කරපුණටත් යන්න ආවා. ගියාට පස්සේ පුඩියට අහුණාට පස්සේ මොනම අරමුණක්වත් නැහැ සතියට වැඩිය හිතුවක්කාර අරමුණ. මොකක්වත් නැහැ. ඒක තමයි අර පොඩි ආම්දෝ කියන්නේ හිතවිලි දෙකක් මැද රසතිය දකින්න විට බය නැවලං කරුවාගේ වලට පොදී සතිය නැමැති පොළු කරුවේක එක මොහොතකින් බිඳි මොන්න කෙලස්සාවත් උලට ලොකු වළක්වනවා බලංකාට සුමානික වැඩ පොළු කාලයට වරුවයි නෙලන එකයි තියෙන්නේ බිඳ කොනක ඉඳලා එතකන් නම් බෑ එතකන් වලස කියන්නේ මහ ලොකු දෙයක් හැබැයි ඕක මහ ලොකු දෙයක් නෑ ඕකට තට්ටු කරපුවම කැඩේ ඊට ඔය හැදෙන හැම කෙලෙසයක්ම නිකන් ඍජු පොම් වාගේ කොහොමද සවිවර දෙයක් ඕකේ තියෙන්නේ. අර පුඹලා පෙන්නුවාට. ඉහිල බලන්න උත් ගන්න දෙයක් නැහැ. එතෙන් එනකන් සතිය වඩන්න වැඩුවට පස්සේ සතිය අනිවාර්යයෙන්ම සෙල්ලක්කාරකමට ඔය හිතිවිලට අත දාලා බලන්න. බැලුවට පස්සේ ඔය යකා කවදාකවත් ඔය කියන තරම් කළු පාට නැහැ. ඈතින් ඉඳලා බලනකොට තමයි බය තියෙන්නේ. ඒක නිසා නිබයව මොහොන දෙන්න ඕන. බය නැතුව මොහොන දෙන එකටමයි ශ්‍රද්ධාව කියන්නේ. අපිට නැත්තේ ශ්‍රද්ධාව. අපි කෙලෙස් දානවා සතිය අදහන්නේ ඒක දුර්ලභමකට ගන්න බෑ. වෙලාවක කෙලෙස් ඇති කියලා සතිය උඩ ආවට පස්සේ තමයි ඔය කියන අදිමොක්ක චෛතසිකේ පහළ වෙන. අදිමොක්ක කියන්නේ ඉස්සරහට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ දන්නවා මේ සතිය ළඟ තියෙන තාක්කල් මුඛාටත් බය ඕන කෙනෙක් ඇවිල්ලා දෙල්ලම් කරලා ගියාවයි. ඕනේ නම් ආයුධයකට පහට ගන්නවා. අලංකාරය රුමානයක වැඩ කරලා ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ. ගත්ත පොල්ල නැත්නම් කඩුවක් අතගෙන අලකොල්ලන්දක් ඇති ගන්නවා වගේ ගහන ගහන ගහන ගියාට පස්සේ තේනවා කඩුවට පොල්ලට ලොකු අලම්බනවාද කඩුවට ලොකු කෙහෙල් ගස් මොනවාද කඩුවට ලොකු අලගස් මොනවාද කියලා ඉතින් ඒක ඊ උතෙන් යනකොට ඒක නිසා නිතර නිතර ඔය කෙලෙස් සහ මේ හිත සතිය එහෙම මුඩ යන හැටි දකින්න ඒක හරි ලස්සනයි ඒ වෙලාවේදී ඊට පස්සේ සතිය උඩට ගිහලා කෙලෙස් යට යනවා වරින් වර ආපහු එනවා එයාට බය වෙන්නේ එයා දන්නවා මේ සතිය හැම වෙලාවම සුවචකීකරුව විශ්වසනීය විදියට මට උදව් කරන සත්‍ය කාදාත්මාව පාවා දෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඉදිරියේදී තියෙන පිට ගියත් කලබල වෙන්න බෑ. පිටේ ඉන්න අරමුණත් gedara වගේම ඉඳලා බලන්න. එතකොට මෙන්නේ එකක් මේ ආනපානෙ වගේම උදව් කරනවා. ගරු ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාවේ හිතේ විත සක්මනේ નિરાයාසයෙන්ම සිදුවිය. පාදම් පොළවේ ගැටෙන අයුරු සතියෙන් දකිමින් පැයක් කපා කරමි. පණයක භාවනාවේ ඉඳගෙන ටික වේලාවකින් සති නිමිත්ත ලෙස යටි පොළ සහ නිකට ප්‍රදේශයේ තද පෙරපුමක් දැනේ. නිකට යටට ඇති. ඉස පිටුපස සහ වේල පිටුපසද පෙරපුමක් ඇති වේ. නිකට ඇතුළටද තෙරපි. උඩ උඩු දත්යන්ද යටි පොළට තදින් නිරපේ. තෙරපි. මෙහිදී ඉසද කඳ ඇතුළට තදින් කොන්ද දිගේ පාරටම ඇවිලි. මෙම පෙරපීම් පතරි ගති දෙක මෙනෙහි කරමි. පරයන්කින් ක්‍රේන්නේ නැගිට සක්මනට ගිය පසු සක්මන නිරයාසින්ම යෙදී. පාද පැහැදිලිව පාද පොළවේ ගැටීම නිතරම විතරක් දැනෙන්නේ නැත. එහෙත් එකට කලින් පහළට තෙරපීම යකිතොලිනි උඩුද ඇඳ තෙරපීම හිත තෙරපීම තෙරපීමේ ලක්ෂණ හොඳින් බැරි. ආපසු පරියන්කයට පැමිණීමට විතර තකින් දැනෙන්නේ මේ විකට ඇදීම හිත පහළට ඇදීමේ ගතිය සිතිවිලි විතරක් නැත. නිදිමත ගතිය ඇත. මෙම ලක්ෂණ මම විතරදී පරියන්ක භාවනාවේ ඉතිමේදී නැතිවේ. එහෙත් මට භාවනාව අමිහිරි නොකරයි. මෙම තෙරපීන් ලක්ෂණ දැනෙන්නේ මා විසින් සති නිමිත්ත සතින් අල්ලා ගැනීමක් හේතු කොටගෙන දැයි. කමඨාන් පිරිසුදු කර ගැනීමක් ලෙස ස්වාමි වහන්සේගේ විමසමි. උපදෙස්වට පතන අවස්ථාවක් කරගෙන තිරුවන් තරණයි. ඒ මොකක් හරි ඒ වගේ අර පරියන්කේ සක්මනේ තියෙන දෙයක් කරා තමයි පරියන්කේ ගෙනිච්ච සතිය සක්මනේ කැඩෙන්නේ සක්මනේ සතිය පරියන්කේට යන්නේ කියලා මේ මොකක් හරි ලකුණකින් නිමිත්තකින් අපිට ගැට ගහලා පෙන්නනවා එක්ක මම මැරිලා නැහැ කියන එක තේරෙනවා ඒ නැත්නම් මට නිින්ද ගිහිල්ලා නැහැ කියන එක තේරෙනවා එහෙනම් මට ක්ලාන්ත වෙලා නැහැ කියලා ඉතින් ඒකල සතිය කයේ තියෙනවා නම් මොනවා හරි ලෑන්ඩ් මාක්ස් කියලා කියන්නේ බෙන්ච්මාක් කියලා කියන්නේ එහෙම නැත්නම් පිවතල් මේ ඩේටම් ලයින් එක කියලා වගේ එකක් ඒකක් හරහා තමයි සතිය දිගටම යන්නේ. නිසා නැගිට්ටයි කියලා මොකුත් වෙන්නේ නැහැ. තමන්ගේ ඇඟේ මොකක් හරි තැනක තමන්ට ඇස්කෙවින්නේ වල නැත්තම් මේ නිකට නිකන් හරියට මේ දත් කලවන්ට ඉන්ජෙක්ෂන් එකක් ගහුවට වගේ පොතට නිකන් අල්ලන ගතිය. නැත්තම් දෙබරයක් බැඳා වගේ මීමැටි පොදියක් බැඳා වගේ ඒකේ ලකුණු තියෙනවා. ඉතින් ඒකට අපි කොනහඬ යන්න නරකයි. ඒක මේ මේ මේ බොළඳ ළමා ලපටි ලකුණක් සතිය තියෙන බාට. ඉතින් ඒව මේක නිකන් අර පතරම් කපනවා කියලා කියන්නේ අර රිදි කපනකොට මේ රිද්ද ඇඳගන්නේ අර මොකක්ද ඒකට කියන්නේ මම දන්නේ බ්ලොක් එකක් කරන ගත්තා ඊට පස්සේ ඒක අනුනේ කැපෙන්නේ ඒ බ්ලොක් එකකින් ආ පොඩි පොඩි ඩොට් ලයින් එකකින් දා ගන්නවා. අන්න ඒ වගේ අපේ ඇඟේ අපිට තේරෙන පටන් ගන්නවා පැය 24 වෙනි පවතින අන්නේම නිකන් පතරොන් කැපිල්ලක් තියෙනවා මේකේ. ඒක ස්ථාර වෙනකම් ඒ වගේ එකක් දිගේ තමයි යන්නේ. ඊට පස්සේ මේ වැඩේ නැතර කරලා ගිහිල්ලා ආවත් ඒක දිගේ කැපුවොත් ඊට පස්සේ හරි තමයි. දැන් මිනිස්සේ කාඩ් පස්සේ උගේ මෙෂර්මන්ට් අරගන්නවා. අරගෙන ඉවරලා ඒක කපා ගන්නවානේ. ඒ කටරජ්‍ය තමයි වැඩි. ඒකට ඉස්සලා අර පොඩි පොඩි ලී ඇඳ ගන්නවා කියලා අපි ඒකට කියන්නේ වඩු වැඩ කරනකොට ඇඳලා පැත්තකට දැම්මට ප්‍රශ්න නැහැ. ආයෙසරක් ඒක දිගේ කපන්න පුළුවන්. ඒ වගේ ඇඟේ තමන්ට සතිය තියෙන බවට මොකක් හරි දකුණ සලකුණක් තියෙනවා. අභාග්‍යයකට වගේ යෝගාචරය ඔක්කොම දකින්නේ කෙනහිල්ලක් වාගේ. ඒක දකින්නේ වැරදිල්ලක් කියලා හිතුවා. දැන් මේකෙත් කියනවා උඩට විදිය අල්ලගත්ත නිසා දන්නේ මං මේක දිගට හිටලා තියෙන කියලා නෑ. ඒ Tamanට දැන් නතු වෙලා තියෙන බාට ලකුණු මගේ හිත පිට ගිහිල්ලා නැහැ. දැන් කයෙමයි තියෙන්නේ. ඔය හැම වෙලාවෙම තියෙනවා. නමුත් දැන් තමයි තේරෙන්නේ Tamanට මේ සතිය තියෙන ලකුණු. ඉතින් ඒ පේන එක ලකුණක්වත් මංගල වාග්ය සම්බන්ධ භද්‍ර ලකුණු නෙවෙයි. මොකක්කනේ අපි කියන්නේ කැක්කු බිපුරුම් කියලා තියෙන්නේ. කොහේ හරි පණ තියෙන කොට ලකුණක් තියෙනවනේ මේකේ. ඇඟේ පණ තියෙනවා කියන්නේ ලකුණක් තියෙනවනේ. ඒක හැම වෙලාවෙම බරක් අපට. මට නිින්ද ගිහලා නැති වාට මට ක්ලාන්ත වෙලා නැති වාට ඉඳගෙන ඉන්නකොටත් වැටෙනවා ඒ විදිහකොටත් වැටෙනවා අන්න ඒක අපි බෙන්ච්මාර්ක් එක කරගන්නවා රෙෆරන්ස් පොයින්ට් එක කරගන්නවා පිවටල් පොයින්ට් එක කරගන්නවා ඒකට ඩේටම් ලයින් එක කරගන්නවා ඊට පස්සේ කියන හිතට ඕන තැනක පැනපන් ප්‍රශ්නයක් නැහැ අදිසි වෙනකොට බෙන්ච්මාර්ක් එකට යන්න පුළුවන් ඩේටම් ලයින් එකට යන්න පුළුවන් රෙෆරන්ස් පොයින්ට් එකට යන්න පුළුවන් දැන් අපි ගන්න ආනාපානේ වුණාට හිත අරගන්නේ මේ වගේ දෙයක් කරා තමයි පරියන්ක තිබුණ සතිය සක්මණේ කියනවා සක්මණේ කියන පරියන්කට කියනකොට අන්න ඒ වගේ ලකුණක් කරා තමයි යන්නේ. පස්සේ අකට ඔක එච්චර සිග්නිෆිකන්ට් වෙන්නේ නැහැ. ඒක වෙලාවකදී ඒක හුදුවට තේරෙන වෙලාවක් වෙනවා යෝග ජීවිතේ. ගරු ස්වාමීන් වහන්සේ මේ මා ආදාගේ වන දෙවන වැඩමුළුවයි ගෝවාත්තේ ඉන්නේම මිනිකි මා ඉගෙනගත් විශේෂ පාඩම වූයේ සියම ශාස්ත්‍රයන් මාර්ගයේ හිත හුස්ම රැල්ලට සබා ගැනීමයි. මුලදී කිසිවිදි ගලාගෙන කරදරයක් කියන සැලකුවත් පසු ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි ඒ වගේක බලා සිටීමට හැකි විය. මූල කර්මස්ථානයේ සිදු මාර්ගයෙන් තොරව බොහෝ විට මාර්ගයේ සිට වරින් වර දෙමින් හුස්ම රැල්ල කුමීවි දැනෙනු දැනෙන තරමට පත් වී යම් යම් කිසි විතර සාන්තුරු ගතියකට පත් වේ. යම් ඉතා නිතර සාන්තුරු තත්යකට පත් වේ. සක්මන් කිරීමේදී වැඩි වශයෙන් සිතිවිලි ගලාගෙන එයි. ඒ එකින් එක එකින් හැර එකක් වශයෙන් එකක් හැර එකක් වශයෙන් ඉතින් දැම්මා සක්මන කිරීම කෙරෙහි අවධානයෙන් සිටීම පුරුදු වී සිටිනි. ඒ සිතිවිලි නතරවන භාව මත විදවත් දනි. එනම් පාද පොළවේ ගැටෙන ආකාරයෙන් දැනේ. ඔබ වහන්සේගේ අසහන ගැනීමද කැමැත්තේ. ඔබ වහන්සේට දෙවන් සරණයි. කියන්නේ කරදර කරදර කරගන්න එපා. ඒ කරදර තියෙද්දී තමගේ මූල කර්මන්ත සක්මන සක්මන මම හිතගෙන ඉන්න බව දන්නවා. ඉඳින බව දන්නවා කියලා බලන්න. ඉඳගෙන නම් ආනපන නැතුණා කන ඉඳගෙන ඉන්න බව දන්නවා. එතකොට පේන්න පටන් ගන්නවා. ඊයේ හිතවිල්ලකට මම ඉඳගෙන ඉන්නවා කියලා දැනගෙන නැති කරන්න බෑ. මම ඇවිදින් ඉන්නවා කියන නැති කරන්න බෑ. ඒත් අපි අවස්ථාව වාසිය ගන්නවා. අර ගන්නට පේනවා ඊන හිතවිලි බාධා කරදර ඒක ඝන බහල එකක් නෙවෙයි. ඒක ඇහිදල් තියෙන. ඒ ඇහිදල් ලස්සෙන් ඕනම වෙලාවක මූල කර්මස්ථානේ බලන්න. ඒකෝර තමයි තේරෙන්න පටන් ගන්නවා හිතවිලි නැත්තේ නෑ. හිතවිලි තියෙනවා. හිතවිලින් බාධා නොකරන්නේ නෑ. එන සතියට ඉෂ්ටධමනියක් කරන්නේ. ඒ නිසා හිතවිලි තිබුණා ගමන්නේ මම මේ කරන්න යනවා කියලා කරනකොට ඒ විශ්වාසය නිසා හිතවිල්ලෙන් වෙන බාධා අඩු වෙන්න පටන් ගන්නවා. නැත්නම් හිතවිල්ල විරංජනේ වෙන්න පටන් ගන්නවා. හිතවිල්ල වස විෂ කැපෙන. හිතවිල්ල තියෙන නපුර අඩු වෙන්න පටන් ගන්නවා. ඒක හරි ශක්තියක් වෙනවා Tamanne. හිතින් නැති කරන්න යන්න එපා. හිතවිලි තියෙද්දි මගේ ජාම් බේර ගන්න යන්න. විරාම ගියාට පස්සේ ඒක ඉස්සලාම ඇවිල්ලා ඊට පස්සේ හිතට කියන හිතවිලට ඕන තරම් එන්නේ කියලා. ඇත්තටම හිතවිලි ආවේ නැත්තම් අපේ ওই තියෙන psychological wounds අනිපෙන්නේ. ඒ psychological wounds surface එන්නුනේ එහෙම නැත්නම් උඩට එන්නුනේ ඒකට කියන්නේ කැතැසිස් කියලා. පෙන්ඩක් වෙලා යට තියෙනවා අර අලුතෙන් අරමුණු ඉලිට දාන්නේ නැහැ මේ වෙලාවේ දැන් අපි දානවන දානේ ආනපනෙන්නේ. එතකොට යට තිනේවට එළියට එන්න වෙනවා. එන්නේ භයානකම ඒ ඉස්සරහට. ඒව පිට වෙන එක තමයි හීලින් කියලා කියන්නේ. ඒක තමයි තෙරපිටික් තෙරපි කියන්නේ ඒකයි. කවුන්සලින් කරන්නේ ඕකට. නැත්නම් ෆ්‍රී ඇසෝෂියේෂන් කරන්නේ ඕකට. බුද්ධාගමේ ඕකට කියන්නේ පස්සද්ධි කියන චෛතසිකය. ඒක හොඳටම පස්සද්ධි චෛතසිකයේ වෙන්කල්ලා පෙන්වනවා බොජ්ජංග ධර්ම වලට යනකොට. බොජ්ජංග වල විතරයි පස්සද්ධි කියන චෛසිකේ කතා කරන්නේ. අනිත් වගේ ඉතර ප්‍රසිද්ධ වෙන්නේ නැහැ බොජ්ජංග අහනකොට ස්ත්‍රීට ධනෙ පේනවා. මොන ලෙඩේ අමාරුව තිබුණත් මට පිළිත ඇහෙනවනේ. පිළිත අහගෙන හිටපන්. එතන පිළිත කීපන්. බෙහෙ දෙඩේ පුපුරු ගහනවා දඟලනවා ඔක්කොම තියෙනවා. ඊග දෙ වෙනකොට අර මේ දෙඩේ හරහා බලන්න පුළුවන් ගැතියි. අනිත් වගේ වෙන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙනවා මේ සතිය විශ්වාස නොකර හිතවිලිත් එක්ක රණ්ඩු කරන්න ගියොත් කවදාකවත් හරියන්නේ නැහැ කොළඹවත් එක්ක රණ්ඩු කරාවා. මොන්නතරම් හිතවිලියව සද්දාවත් ඊට වැඩිය අද එක සති මාත්‍රයක් ගන්න පුළුවන් බෑ. එක සති චිත්තක්ෂණය. ආනෙක දිගේ යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා. ඒ කිසිම හිතවිල්ලකට හෝ සද්දයකට තව එක චිත්තක්ෂණයක් සත්‍යපත් වෙන එක. දවසම නෙවෙයි. බයම නෙවෙයි. එක චිත්තක්ෂණය සත්‍යමත් වෙන එක බලක් ගන්න බෑ. ඒ තරම්ම මේ සත්‍ය බලවත්. බුදුන්ස් කියන මේක සමාදම් වෙනවා. කරගෙන කරගෙන යනකොට අර ගලන හිතවිලි ධාරාව කඩ කඩ වෙන්න පටන් ගන්නවා. එක දිගට හිතවිලි වැලක් වෙලා කතන්දර ගෙතෙන්න වෙන්නේ. එනවා සතියෙන් කරනවා ආයෙ ටිකක් එනවා ආයෙ කැඩෙනවා. ඒක නිකන් වාහනේ බ්‍රේක් කර කර මේ ක්ලච් කර කර බ්‍රේක් කරනවා. ඒක බ්‍රේක් එක හරියට ආවා. එක සැරේම gadol break ගන්නවට වැඩියි. කිසිම කරගෙන යනකොට තමයි තේරෙන පටන් අරගන්න මේ සතියට මුල් තැන දුන්නට පස්සේ සතියට අභාවතිකම දුන්නට පස්සේ ඊට පස්සේ කවුරක්වත් මොකොත් කරන්න ඕනේ නැහැ ඌ බහින්නේ අම්මා මුත්තා කිව්වා. පුටුවට නංගලා තිබ්බනේ ආයෙ සතිය බහින්නේ නැහැ. ඌ නගින්නේ නැහැ. අපිම ගිහිල්ලා තියන්න ඕනේ. පැනලා දෙන්නේ නැහැ. තිබ්බනේ ඉත්තයකට කබල්ලා කියලා මුත්තා බලනයන් කිව්වලු ඒ වගේ ආයෙනම් බහින්නේ. ඊට පස්සේ නිවන් දැකලා තමයි නතර වෙන්නේ. ඒ නිසා හැබ්බැහි වලින් කඩප්පුලි මැබ්බැහි තමයි සතිය. ඇති කරලා දුන්නොත් ආයෙ කවදාවත් මකන්න බෑ. සතිය කියන එක කාට හරි අඳුරලා දුන්නොත් මොන්නම බාධකින්වත් මකන්න බෑ. මට ධම්මික ආමරෝ කියනවා ඒ දවස්වල ඔ ටිකක් කළා අතකලා තව එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊගාව ආත්මෙට ওই ටික එහෙම යනවා අයියෝ බයෙන් ඉපයි කියනවා. මොකද ඔබ වහන්සේ දන්නේ කොහොමද? ඔබ කරපන්කෝ දාන දුන්නට යන්නේ බොරු. ඒක ඉතින් ඉවරයි. සතිය දීපන්. ඔබ ඊගාව ආත්මෙට යනවා. ඊගාව ආත්මෙට යනවා. කොයි වෙලාවකට පොඩ්ඩක් දැම්මොත් ඒක ෆික්ස් ඩිපොසිට් එකක්. කොයි නිකන් කරන්ට් account එකක් නෙවෙයි. ඒකේ එන්නේ වැල් පොලියක් යනවා. ඔයගොල්ලෝ මේ කරන්ට් account වලට කැමති. ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. සක්මන් කර පරයන්කී වාඩි කයස සතිය පවත්වාගෙන සිටිමි. ආනාපාන උපුටට ඉතා අභිතා ජීවව චිත්තකේ කිවිති අනුභව දැනේ. ඒ වායුව ප්‍රත්‍යක දැනේ. කය ඉතා පැහැදිලිව බැලුමස්සේ වායුවකින් පිටිපස්සේ බව දැනේ. ඇතැම් විට පිටකින් ඇතුළට වායුව සහ ඇතුළට වායුව අතර වෙනසක් නොදැනේ. වරින් වර ඔරොසුගේ ටික් ටික් ශබ්දයට හිතිට ඇතියයි. ටිකකින් රූප සංඥා මතුවේ. ඒවා දෙක සාහින් බලා සිටිමි. සංඥා බොහෝ විට පොදවි යයි. පවතී. ඒ පරිමර අතීතයේ ගැයෝ මෝහීසල කොටක් මතුවේ සිට ඇතියයි. එවිට මනාපේ බව හඳුනා ගනිමි. පරිමර තීත සිත නීන භාවයකට පත්වේ. නැවත අවුරු විට අරමුණ ප්‍රකට නොවේ. එවිට ඔබ වහන්සේ උපදේ උපදෙස් සම්පී ඒ දෙක සාහින් බලා සිටිමි. පරිමර උපසේනාදී සිට ඇතියයි. සිත විවිධ අනුභවවලට ඇදී යන සැටි බලා සිටිමි. එසේ ඇදී යන බව දැකීමෙන් ඒ ස්වභාවය නවතී. ඒක සියල්ලම ගොජාන ලෙස පවතී. කිසිවක් ප්‍රකටව නොපවතී. ගොජේන් දෙයක් තෝරාගෙන කරදරයක් කරගාදී මම බව වැටහි. මේ ස්වභාවය පවත්වා ගැනීමට මම නැවතීම සහ just being there උදා වන බව වැටහි. මේ ස්වභාවය අවබෝධයෙන් වටහා මම නැති බව වටහා ගන්නට හැකි බව දැනගෙන තවත් මමයා මේ ස්වභාවවලට අනුබව දැනේ. ඉදිරියේදී රිට්‍රීට් එකකින් පසු මෙතන අනුරු රහිත සතියේ මමයා ඇති බව අවබෝධ වීමට අනුග්‍රහ කිරීමට උපදෙස් පතමි. මෙතෙක් ඔබ වහන්සේගේ ලැබූ සියලු උපදෙස් වලට පිළිදෙමි. ඔබ වහන්සේට තේරුම් ගන්නයි. පිස්සන්කොටට ගිහිල්ලා බැලුවොත් ඉන්න අවියක් ඉන්න ඔන්න ඔය කට්ටිය. කිසිම එල්ලයක් නැහැ බලනකොට නිකන් පාගෙන ඇහැ තියෙන ගණන් ගන්නෑ. ඒසයි සයිකෝපැත්තන් සේන්ස් කියලා දෙන්නත් කිසි වෙනසක් නැහැ කියලා කියනවා. රහතන් වහන්සේ පිස්සයි මොන වෙනසක් මොකටවත් එල්ල වෙලා නැහැ. ওই පාවි පාවි තියෙන ඇස් දෙක ඉපදිච්ච ගමන් බබාගේ ඇස් දෙකත් එල්ල වෙලා නැහැ නේ මොකේද? බලනකොට ඇස් දෙක දෙපළෙන්නේ. භාවනා කරන්නේ කරන බැලුවට මොකද නිකන් දැක්කට නොදැක්කා වගේ. ඇස් ඇත්තේ නම සම්දේක් වායි කියලා බුදුහාමුදුරු කියනවා. ඉතින් පිස්සුල ආවට එන වෙලාව. හැබැයි මේක හොඳ එක. ඉස්සුවනේ ඕක හොඳට තද වෙච්චාම ස්පිතාලේ අපි ගිහලා දාන ස්පිතාලේ. දැන් මේකට මොනම දෙයක්වත් මතකත් නැහැ. මොකක්වත් කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා සේන් කෙනෙක් නේද සයිකෝපැත් කෙනෙක් කෙනාද කියන එකට තියෙන පොතක් සේන්ස් ඇන් සයිකෝපැත් කියලා විල් හැමිල්ටන්ගේ පොත. කියවල කියවල බලන්න මේ භාවනා මධ්‍යස්ථාන ගැන පිස්සන් කොටු කියලා. මේකට ඉන්නේ එක જાතික විශ්වනේ. ওই පාර යන මිනිස්සු ඔච්චර යනවා එක එක නිගමනටත් එනවා. ඊ වෙනකොට අර ඔක්කොම වයර් මාරු වෙනවා සංඥා නැති වෙනවා යෝජේට යනවා ආය හැදෙනවා ඉතින් මේක හරි ජොලි ජොබ් එක මන්න හරි සන්තෝෂයක් වෙනවා රටේ පිස්සු වෙද්දිගෙන එනවා කියලා කියනකොට මට එනවා අනේ මගේ ඔළුව ඕගේ ඔළුව ඇතුළට රිංග ගන්න නැත්තම් ඊට පස්සේ ආදම්බතු කියවට දෙයක්වත් නැහැ ගෑණිට කණ්ඩ දෙන්න දෙයක්වත් නැහැ බබාලට නෙස්ට් හොයන්න දෙයක්වත් නැහැ පිස්සුනේ ඉතින් හොන්ත ඔය පිස්සු හොඳ එකට එන්න හදන්නේ. ඉතින් කැමති නම් පොර ටිකක් දාලා ඔක වැවෙන්න අරින්න. කිසිම දෙයක බලක් වගකීමක් නැහැ. අපි නිකන් දුක ශෝකේ නෑ දන්නේ. අපි අයියා මල්ලි වාගේ ඔය ඉන්න එකයි තියෙන්නේ. ඉතින් උංගලෙන් කියනවාක කර ඇරීමක් වගකීම නැති ගතියක් ඒක නිසා අර අර මේ කලාත්මකෝ කියනවනම් කියන්නේ සරුංගලේ උදායනකන් නූල තියෙන තාක්කල් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. උඩට ගියාට පස්සේ දූල කඩලා ගියාට පස්සේ තමයි නියම සරුංගල්ලාරිල්ල කියලා කියනවනම් ඊට පස්සේ සරුංගලේ අයිතිය මට නෑ දැන්. ඒක උඩු උරුමේ පාවෙනවා. අන්‍ය වගේ හිත තිබුණු ඒ කනෙක්ෂන් ඔක්කොම කඩලා ගියලා. හිත පාවෙනවා. ඉතින් ස්වභාවය ඒක තමයි තාවෝ කියලා කියන්නේ ස්වභාවයට යනවා. නැත්නම් බොක්ක ඇතුලේ ඉඳදී බබාගේ පෙකනහල කැපිලා. සදා සොත්ති. ඕක කියනවා කිව්වනම් එහෙනම් පළවෙනි දවසේ මං මේට වැඩිය බොහොම පාළු වෙනවා මේ කාලාව. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ අන්තිම දවසේ ඉඳලා ඇයි ඉති වෙන මොනවා කරන්නේ. උන්තම පිස්සු ආයේ මොකක්වත් නැහැ මොකද බේත් නැහැ. ඒක නිසා ඔය ඔක්කොම දිනුන අගයන් ආඩම්බරයන් සීමා මරියාදාවල් අඳුරා ගැනීම සේරම නැති අර මඩුල් දුවේ තින්තෝ මොකද්ද තියෙන්නේ? වැට කඩ වැට කඩ ඉන්නේ නැති මායා මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලොක් ඒට යන්න එන්න යාළුවේ ඉක්ක්කත් ඉන්නේ ඒගොල්ලන්ට ඕන වැටකොටු බැමි ඒ බැඳගෙන ඒක සුට්ටට තාම කොටු වෙලා ඉන්න යාසාවතියි මෙතනින් පේනවා ඔක්කොම කඩලා අඩුම ගානේ සංඥාවක් කඩලා යනවා කිසි බය වෙන්න දෙයක් නැහැ මොකද going to pieces without falling apart. ආයෙක තියෙනවානේ. ආයෙ කැඩියක්. ආයෙක ඒ හැම එකතු වෙන වෙලාවකම තිරයක් වෙනවා. නැවත එකතු වෙන හැම වෙලාවෙම තිරයක් වෙනවා. අලුතෙන් එකතු වෙයි. ඉතින් ඒකට කොච්චර පෞරුෂත්වයක් කොච්චර ලැස්ති ගතියක් කොච්චර සිල්ලක්කාර ගතියක් කොච්චර යෝනිසමංස්කාරයක් කොහොමද කියලා කල්පනා කරනවා. ඒවන් තරයි. අපි කියන්නේ ඈ ඝන අන්ධකාරයකට පත් වුනේ. දැනෙන්නේ හුස්ම රැල්ල පමණයි. දිගු සහ කෙටි හුස්ම රැල්ල හොඳට තේරෙනවා. ශරීරයේ වේදනාවක් දැනෙන්නේ නැත. ඝන අන්ධකාරයෙන් පසු වෙමි. හුස්ම රැල්ල දිග සහ කොට පමණක් දැනෙන්නේ. ඉදිරියට උපදෙස් අපේක්ෂා කරමි. උසාවියට පැමිණීමට අකමැති. ස්වාමීන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. පෙරවිසු පද පිළිවෙත ගැන විස්තරය බලාපොරොත්තු වෙමි. කඳපණියක් දෙන්නේ නැහැ. මේ මේ භාවනා ටිකවත් කරගන්න බැරුව ආයෙත් පෙර විචි කට විතරක් වෙනවා. ඉස්සෙල්ලා ඕක කරගන්න ඉස්සෙල්ලා තියෙන සතිය පොඩ්ඩක් වඩ아가න. අපි ඉස්සරහට ගහමු ඔය ලොකු ප්ලෑන් එක ෆෝට් ප්ලෑන් එකක් ගහමු. දැන්න කරලා තියෙන අන්ධකාරය එනකොට ඒක හරහා යන්න සතිය වඩ아가න. එතකොට පස්සේ ਉਹ ඉස්සරහට යනවා. ඒ නිසා කඳපණියක් වෙන හැටි පස්සේ කියලා දෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැහැදිලි දෙන්න තේරුවා. පරයන් තේරිය ආනාපාන සතිය ආස්වාද ප්‍රස්වාදයේ කෙරෙහි සිට යොමු කරගෙන සිටින විට වේදනාවක් ඇතිවෙත එම වේදනාව මෙනෙහි කර යුතුද නැතිනම් වේදනාව අවස්ථ කරයි නොකර ආනාපානෙ මෙනෙහි කර යුතුද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න දෙන්නේ. ඔය අත්‍යන්ත නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. ඒ වගේම ප්‍රශ්නයක් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. Taman විශ්වාස නැත්තම් අනප්ස සත්‍ය මදින මූල කර්මත්තාන්නේ. කොයි වෙලාවක හරි සත්‍ය හොඳට සෙල්ලක්කාර වෙලා ඕන දෙකට ලැහැත්වෙච්ච වෙලාවේ පිටිවිල්ලට ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආපහු එන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි සත්‍ය විවිධාංගිකරණය වෙන්නේ. කර්මාමින් හස් මම දැන් මෙතන ඉතිරි ශරීරයේ ටික වෙලා බලා සිටිනේ. ශරීරයේ දැනෙන දැක්ම දැකීමේ දැනෙන දැනීමේ බලවේග සංකාර ශබ්ද සහ කිසිදු දැනීමයි. ඒ සමගම ප්‍රපු ප්‍රදේශයේ කිඳීම හැකිලීමට සිත යොමු කරමි. එබර ශබ්ද කිසිදු යතර ගන්න කිඳීම හැකිලීම දැනීමයි. නැවතී ඒකම කිඳීම හැකිලීමේ ඉවත් වී මොහේ බලාගෙන ඉන්න තත්ත්වයට පත්විය. එහිදී සංකාර ශබ්ද කිසිදු අකුණ දැනුණත් ඒවා ඒ තැන්වලදී අතක් මගහැරෙමි. මේ තත්ත්වයේ ඉන්නාට කිසිවක් නොදැනෙන අවස්ථාවකට පත්විය. නිින්ද කියාකෝ සිතා නැවත ඔහේ සිටින තැනට ආවි. නිින්ද හා මගේ සිටීම මිලට කීප අවස්ථාවක්ම සිදුවිය. කිසිවක් නොදැන අවස්ථාවේ සතිය නොතිබුණු නිසා ඒ නිින්දක් කැයි සිටේ. නමුත් ආපසු පැමිණෙන විට කලින් සිටි ස්ථානයේ කිසිදු හානියක් සිදුවී නැත. අවස්ථා කීපයක පසු ඔහේ සිටි අවස්ථාවට පැමිණ සිටින විට ශරීරයේ නලියන පිටින සියුම්ම ඇති ගති සියුම්ම ඇති මුළු ශරීරය දෙල්ලෙන් විශාල පහනහා ඉන්නේ උඩ වැළුමක්සේ කිම්පී දැඩි පීඩනයක් දැනුනි. නැවතත් ඔබේ සිට අවස්ථාවට ගියේවි. ටික වේලාවකින් දැන් මෙසේ සිට ඇති සිටුනි. සතියෙම වේලාව බලද්දී විනාඩි 55 ගෙවි තිබුණි. නිදිමත ගතියට දැයි ඒ ගතිය දැයි බලා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන්නේ යැයි සිතා ඊළඟ පරියන්කයට වාඩි වුණෙමි. සියල්ල පෙරපරිදි සිදුවිය. මෙලෙසම ජනමත ගතිය මාර ගන්න අනුවි නැති බවක් තේරුණි. නමුත් සංඛාර එම අවස්ථාවවලට සිදුවි නැති බවක් තිබූ බව යන්තකින් දැනුනි. නිද නිද ගතිය තුල මෙම අවස්ථාවේදී පරයන්ක භාවනාවෙන් එළියට එන විට මුළු පෑම ගත වී තිබුණි. නිදිමත ගතිය නැති සෑම අවස්ථාවකම සතිය පැවතුණි. උපදේශ පදවි කොහොමද නිරෝගී සම්පත් උදා වේවා. මේක මේ ප්‍රවේශමෙන් අහගන්නවා නම් මේක ලියලා තියෙනවා ඒ දීන භාවෙන්තර නැවත ආවට පස්සේ තිබුණු தත්ත්ව පටලවිලා නැහැ විවේකීව තියෙනවා. ඒකකොට ඒ කියන්නේ නිදිමත කියන නැත්නම් අර දීන භාවයේ අග දැන් දන්නවා. අග තමයි මොකක් හරි හිතවිල්ලක් ඇවිල්ලා අපමූල කර්මත්තක් දෙනවා. මේ දැනුම තියෙන එකට දීන භාවයට යන හැටි අල්ලන්න පුළුවන්. මුල අල්ලන්න පුළුවන්. දීන භාවයට යන්නේ එක සැරේ නෙවෙයි. අරමුණ ක්‍රමයෙන් ගෙවිලා අරමුණ ඔක්කොම බොඳ වෙලා එතකොට දැනගන්න ඕනේ දැන් මේ යන්න හදන්නේ මේ ලීන භාවයට කියලා. බාධා කරන්න එපා. එතකොට අපි ඊට පස්සේ අගක් ගන්න ගුලක් ගන්න. ওই වෙනකොට තව එක ලකුණක් හම් වෙනවා. මොකද්ද ඔය ලීන භාවයේ කිව්වට නිින්ද කියලා කිව්වට ඕකේ මොකක්වත්ම නැත්තේ නෑ. පිටිපස්සේ හද්ද තියෙනවා. ආනපාන කැලික බිලිත් තියෙනවා. හිතවිලිත් තියෙනවා. වේදනක් තියෙනවා. ඒව අර කුප්පණ මට්ටමට ඇවිල්ලා නැහැ. අපේ සංවේදී මට්ටමට ඇවිල්ලා නිකන් දණියෙන් පල්ලෙහා. ඉතල ඉතින් මොකුත් නැහැ කියලා. අනිත් විදිහට මේ හිස් කියලා කිව්වට ඔකේ හිස් නැති බවත් දැනගන්න පුළුවන් හිස් පවේ මැද අග මුල මැද කියන කමියට බලන්න. දැන් මේක අග දැකලා තියෙන මුල බලන්න. එතකොට මැදත් බලනකොට පෙනෙයි මේට වැඩිය මේක හිස් කරන්න පුළුවන්. හිස් කරන්න නම් දැනට මේකේ තාම තැම්බි තැම්බි යන පුංචි පුංචි කැලි තියෙනවා. තාම ඉවර නැහැ. සම්පූර්ණයෙන් කැඳ වෙලා නැහැ. කොහොමද කැඳ හැඳි ගෑවෙන්න අරින්න ඕන. ඒ කියන්නේ නාශමාපෝ කියලා කියන්නේ. ඇන්ති ගෑයිලා ඵලයන් කියලා කියන්නේ. එහෙම කියන්නේ දෙකාරව. අනිත් ඔය ඇන්ති ගෑයිලා ඵලකෝ කියනවා මේ බැනලා යනකොට. ඒ මේක ඇන්ති ගෑයිලාම යන්න ගන්නේ. ඊළඟ ප්‍රශ්න තාම ඉවරක් වෙන්නේ දුර ප්‍රශ්න. මේ තුනක් පොබේ. හරි කියමු. තව පහක් තියෙනවා. පොඩි පොඩි ඒවා. මල්ලිලා නිකන් සපෝට් එකට කතා කරන ප්‍රශ්න වලට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිය නැති විටදී පසුතැවෙනි නොවි සිටීම සති බලයේ බව දේශනා ඇසුරින් මා වටහා ගත්තා. සති මුචාංග වන සති මුචාංග වන ආකාරයේ ඊයේ වහන්සේ සංසම් කළා යහ හැටි වෙන්නේ නැත. ඒ පැහැදිලි කරන කර නැලෙස දෙපාරම ඉල්ලා සිටිවි. ධර්ම දේශනාවේදී හෝ වහන්සේ ධර්ම දේශනාවේදී හෝ ඔබ අතේ නිරෝගී කියලා ඉන්නේ. ඒ කියන්නේ පස්සේ හැන්දෑම් කියන්නේ. ඉතින් ඊගාකට යන්න. මම නෙවෙයි කිව්වේ මල්ලි වාගේ. දාලා ගරු ස්වාමීන් වහන්සේ උපන් කෙලෙස් දුරු කර ගැනීමට දීටි යොදන ආකාරය ඇත්තෙහි වත් කරන ආකාරයෙන් පැහැදිලි විස්තර කරමින් දෙපාරක් දීලා සිටිනවා වහන්සේට තේරුම් ගන්නයි. ඔය පළවෙනි දෙවෙනි බණ ටික අහන්න. එතකොට ආය ඒකම අහන්න පුළුවන්. ඒ ටිකේ විශාල වචේ විස්තර තියෙනවා. ඒ නිසා හොඳ වෙලාවට පාලි මාතේ රෙකෝඩ් කරලා තියෙනවා. ඒ බණ ටික අහමු. ගරු ස්වාමීන් වහන්සේ සීල සීලයක් වන්නේ උදාහරණයක් වශයෙන් පස්පමෙන් වැළකීමේ පස්පව වලින් හැමදාම 100% වලින් වැළකීමද කොහොමද පුළුවන් තරමයි. ඔය පංචල් රකින්න එක නා උපෝ ආජීවට්ටම සීලයකට යනකොට අදිශිල් වෙනවා. ආජීවට්ටම සීලය උපෝසත අට්ඨාංග සීලයට අදිශීල් වෙනවා. උපෝසත අට්ඨාංග සීලය කරන නවංග සීලයට අදිශීල් වෙනවා. නවංග සීලයක දසංග සීලයට අදිශීල් වෙනවා. දසංග දසංග සාමනීර සීලයට යනකොට අදිශීල වෙනවා. සාමාන්‍ය සීල උපසම්පදා සීලයට අධිශීල වෙනවා. ඉතින් ඒ විදිහට ඒ වගේ එක එක එක එක තියෙනවා. ක්වොලිටි ඔය කතා කරන ක්වොලිටි එක ගැන ක්වොන්ටිටි එකමුත් කියතයි. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම නට් ඇන් බෝල් තද කරගෙන ඉමු. එන්නේ එන්නේ මේක රෙස්ට්‍රේන් කරන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම කාලයක සිට ඔබ වහන්සේගේ රිට්‍රීට් වලට සම්බන්ධ වුණේ. අද උදෑසන භාවනාවෙන් පසු තේ එකක් බීමට පහත් ගිය විට මට හදිසියෙම මේ සිතිවිල්ල පහළ ගියේ. මම කියන කෙනෙක් නැති වුණත් අපි මේ හැම දෙයක්ම වරහන් ඇතුලේ සතිය පිටුවන්නේ භාවනා කරන්නේ. අෂ්ටලෝක ධර්මයේ සබ්බ දුක් නින්දා ප්‍රශංසා ලාභ අලාභ අන්ත අසස කාපක් නොවීමට හේතුව. කියලා මගේ මේ සිතිවිල්ල පිළිබඳ වහන්සේ මා දැනුවත් කරගන්න ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එනිසා හිතවිල්ලක් විතරයි සතිය නැති අවස්ථාවක් කියලා මතක තියාගන්න. ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනාව හෝ දේශනාව සම්බන්ධ ප්‍රශ්න නෝනා මේ ගැන විචාරීමට ඔබ වහන්සේ ඉතාම සුදුසුයි මට. හිත බව හිතමි. දිනක ධර්ම දේශනාවකදී බුද්ධ උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපට්ටි ඵලය ලබන සිට ලබන විටම චතු පරිසම්පිත ඥාන ලැබූ බව ඇසුරෙමි. අර්ථ ඵල ලැබීමේදී සමහර අතුන් මහන්සියලාට පමණක් ලැබෙන මෙය ගැන ඔබ වහන්සේ ත්‍රිපිටකයේ තුන අසා තිබෙනයි පවලාවෙන් පවසන්න. ඔබ වහන්සේට සම්මා සම්බුද්ධ සරණයි. ඒ මයිලකේදී සුදුසුකම ගැනම තරදසේ කනගාටුවටපත් වෙනවා. ඒකට කමක් නැහැ. නමුත් ඒ පාවොක්සයිඩ් එක පොතේ ලියලා තියෙනවා. සෝවාන් වෙනකොට ඔක්කොමලා පරිසම්පදා වෙනවා කියලා දන්නේ ඒක මේ දැන් උපදිනකොට හැම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් ශක්තිය තියෙනවා කවුරුත් දන්නේ නැහැ. අපි හිතන්නේ නිවන් දකින්නකොට මෙහෙම මෙහෙම කහා පාට වෙනවා, නිල් පාට වෙනවා, රතු පාට වෙන්න ඕන කියලා නිකන්. ඒ නිසා උපදිනකොට හැම කෙනාටම මේ පොටෙන්ෂල් එක කවුරක්වත් දන්නේ නැහැ. ඒ පරිසම්පදා කියලා කියන්නේ මේ communication capacity එක. ඔය හැමෝටම තියෙනවා අපි කරන්නේ යන්නේ කොහෙද කියලා හොත් මල්ලේ පොල් කියලා. පොයින්ට් එකට කතා කරන්න කවුරක්වත් දන්නේ නැහැ. ඒක නැති එකක් නෙමෙයි. සෝවාන් වෙනකොටම තියෙන එක හොඳටම වැඩගත්ත කෙනෙක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ. සාමාන්‍යයෙන් කියන්නේ ඒක මේ රහත් ඵලයට ලැබෙන අතිරේක ලාභයක් කියලා. නමුත් සෝවාන් වෙන හැම කෙනෙකුටම මේක තියෙනවා කියන එක ඒ පාවොක්සයිඩ් එක සාන්තික ප්‍රතිවපත පරිවර්තනය කරනකොට මම කියව මට මතකයි. එච්චරයි. ඒකවත් කියන්නේ නැද්ද? ඒකනේ තමයි. ස්තුති. අපි විනාඩි 20ක් වැඩි කරගෙන තියෙනවා. ඒක නිසා මේ විනාඩි 15කට වැඩි පොඩ්ඩක් වැඩි නිසා අපිට විනාඩි 40කට ආසන්න කාලයක් තියෙනවා සක්කපම් භාවනා සඳහා. ඊට පස්සේ අපි හතරට එකතු වෙනවා. සක්මණින් පස්සේ පරියන්කේට ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරත් වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සීළු දෙනාටම තෙරුවන් සරණයි.